අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රහස්පතින්ද දවසක් නිසරණාණේ සතිපතා වාර්තන ධර්මදේශනා වාරයක් ධර්මදේශනා සඳහා කාලය ලැබිලා තියෙන සිළු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බහුසුතං ධම්මදරං චරි භජේත චිත්තං උලාරං පටිභානවන්තං අඤ්ඤායං අත්ථානි විනේය කංකං ඒකෝ චරි khagg විසාන කප්පෝති අවසරය කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පති දවසේ ඉట్లా දසම අවස්ථාවකම චාරිත්‍රානුකූලව නිසන්වනේ මේ වගේ ධර්ම දේශනාවක් නැත්නම් දේශනාවලියක් පවත්වනවා අපි ඒ සඳහා ත්‍රිපිටකයේ සූත්‍රයක් ඉදිරියට තියාගෙන දවසින් දවස මේ සූත්‍රය ටිකෙන් ටික ඉදිරියට ගැඹුරට විකාශ වෙන ආකාරයට දේශනා පවත්වන එකයි කරන්නේ. ඉතින් අපි මේ දවස්වල කග්ගවිශාන සූත්‍රය කියලා සර්වචනාංශයේ දේශනා කරන්න ඉච්ච ගාථා 40කින් සමන්නාගත සූත්‍රයක් ඉදිරියට තියාගෙන තිනවා. ඒ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. ඉතින් ඒ ගාථාවල තියෙන සුවිශේෂත්වය තමයි තයි සූත්‍රයේ තියෙන සුවිශේෂත්වය මේ ඒකචාරී ජීවිතේ කලාවාසය හුදේකලාව විශාල වශයෙන් අගය කරනවා. වෙන කිසිම සූත්‍රයක දැක් ගන්න බැරි තරම් අතරම බද්ධිකරත් සූත්‍ර ඒ වගේ දේවල් වල මේ සන්දර්භයේ මේ දර්ශනීය පුදුරන් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මේ සූත්‍රයේ ગાථා 40න් ගාථා 39ක්ම ඉවර වෙන්නේ නැත්නම් හතරවෙනි පාදේ බවට පත් වෙලා තියෙන ඒකෝචරේකග්ග විසාන කප්පෝ. කග වේනගේ අඟ වාගේ තනිව හැසිරීමේ ආකල්ප සහිත ඇතුව එකලාව හැසිරෙන්නේ කියන එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ එකලා වාසය පිළිබඳ මේ ਸਰවචනාසිකේ මේ ප්‍රකාශය ਸਰවචනගේ ශාසනයේ පැවතිච්ච මේ බොහෝ ජනය එකතු කරගෙන බොහෝ ජනප්‍රියව ගණ්‍යා කෙරෙහි බැඳීගෙන කුලයා කෙරෙහි බැඳීගෙන පවත්වන ආගම චාරිත්‍ර සහ නොගැලපෙන ගතියක් තියෙනවා. මොකද මේ විදිහට ඒකචාරී වෙන්න ගත්තොත් සීලුම දෙනා ආගමකට නැත්නම් උත්සවයකට එහෙම නැත්නම් මේ සමාජශීලී වැඩපිළිවෙලකට උත්තර නැතු යනවා. ඉතින් එතකොට අනිකුත් ආගම් වල තියෙන වැනි ගති නිසා මේ බුද්ධ ආගම වැරිලා යනවා. ඒ නිසා අපිත් පසු කාලයේ වෙනකොට මේ බෞද්ධ දර්ශනය බුද්ධ ආගමක් පාටපත් කරගෙන විශාල වශයෙන් කට්ටිය රැස් වෙන විශාල වශයෙන් ගණ්‍යා කෙරේ බැඳෙන කුලයා කෙරේ බැඳෙන ආගම් චාරිත්‍ර රාශියක් හදාගත්තා. අන්නේ හදාගෙන යන ගමනේ වෙච්ච ඒකේ තියෙන බලවත් වීමේ වෙච්ච ප්‍රධානම හානිය තමයි අර එකලා වාසය කොන් වුණා. ඒක ආගම් විරෝධී ගතිකටපත් වුණා. ඒ නැත්නම් ඒක නා තනියෙන් බුදු වෙන්න හදනවා. තනියම නිවන් දකින්න හදනවා. නගරේ ඉන්න බෑ යාට. සෙනගත් එක්ක ඉන්න බෑ. සමාජශීලී නෑ. අසුබාන කෙනෙක් කියලා සමාජය විසින් කොන් කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ ආගම විසින් ධර්මයේ කාබාසිනිය කරන යුගයක අපි මේ ලෝකෙට අවිල්ල තියෙනවා. ඉතින් ඒක නැවතත් අඩු ගන්න සම මට්ටමට ගන්න මේ ධර්මයයි බුද්ධ ධර්මයයි බුද්ධාගමයි කියන දෙක විනිවිද දකින්ද ගාක් අමාරුයි අමාරු කොනිසම් මෙවැනි සූත්‍ර ජනප්‍රිය වෙලා නැහැ. වෙන සූත්‍ර එළියට ගන්න බෑ. ගත්ත ගමන් අපිව දන්න දාම්පාසල් බුද්ධ ධර්මත් එක්ක කරන්න බෑ. ඒ නැත්නම් ජනප්‍රිය බුද්ධ ධර්මත් එක්ක කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ සූත්‍ර නැත්නම් මේ කඟ වේනගේ තනියාග වගේ හැසිරෙන වෙනුවට හරකෙක් වගේ අන් දෙකක්වත් කරගන්නයි කට්ටියට ඕනකම තියෙන්නේ. කෙනෙක් හරි බැඳ ගන්න ඕන වෙලා තියෙනවා. බැඳගෙන දෙන්නෙක් කියලා. දෙන්නෙක් වුණාට පස්සේ තමයි ජාතිය බෝ වෙන්නේ. තනි මිනිහකින් ජාතිය බෝ වෙන්නේ නැහැ. නිසා ජාතිය බෝ කිරීම සහ ඒ සිංහල බුද්ධ ආගම කතා කරන බුද්ධ ආගමත් භවය කඩලා දාන දෝසක්කේ රාගක්කේ මෝහක්කේ මග්ගක්කේ උපදික්කේ කරන වැඩ පිළිවෙල අතර හුරස් වීමක් නැහැ මොළේ ඇති කෙනාට නමුත් හුරස් වීමක් අපිට <clears throat> උගන්වනවා ජනප්‍රිය බුද්ධ ආගම. ඉතින් ඒ නිසා ජනප්‍රිය බුද්ධ ආගම මෙවැනි ගාථා වලට මෙවැනි සන්දර්භ වලට මෙවැනි කතා වලට කැමති දෙයක් තියෙනවා. ඉතින් ඒකයි මම මේ ඉතිසලා පවත්වපු දේශනාවලත් මට ලැබිච්ච පළවෙනිම මේ ප්‍රායෝගික පැත්තේ ආభాෂය ලැබුණේ බටහිර චින්තනයේ තියෙන සුදු හාමුදුරු කෙනෙක්ගෙන් ඒ හාමුදුරුක ඉස්සල්ලා මේ සූත්‍රේ කටපාඩම් කරන්නයි කිව්වා. වෙන මොනවක්වත් කරන්න ඉස්සලා මේ සූත්‍රේ කටපාඩම් කරන්නයි කිව්වා. අමාරු භාෂාවක් තියෙන්නේ තේරෙන්නේ නැහැ මොන දෙබලයක්ද කියන්නේ කියලා ඒනට නිතර කටපාඩම් කරා. ඉතින් මම කටපාඩම් මෙච්චර තියෙන මිනිස්සෙක් නෙවෙයි. මම ඒක උත්සාහ කරා කටපාඩම් කරන්න පුළුවන් තරම් නමුත් අර ඒකෝචර ඒකග්ග විශාන කප්පෝ කියන මේ හැමතැනම තියෙන මේ ධ්‍රුව පදය ඒක නම් මට හොඳට කටපාඩම් ඒක චාදීව හැසිරෙන්න අදුතියව හැසිරෙන්න උද්දකලා වෙන්න කඟ වේනගේ තනියඟ වගේ මොකද කඟ වේන තමයි අං තියෙන සත්තුන්ගෙන් ඊටාම් බලවත්ම සතා ඌ කියනවට බඩගින්නක් හම්බෙලක් විදගෙන යන වෙලාවේ ගහක් හවුනොත් ඒ ගහ පලාගෙන යන්නේ ඌ ගහ වටේ යන්න තරම් චපල වෙන්නේ නැති තරම් අංග උඩ තියෙනවා. ඉතින් ඒකේ අපි දැන් ગાථා 23ක් දවසින් දවස මාතෘකා කරගෙන අවිලා තිනවා අද මගේ ගණන් ක්‍රම හැටියට 24 වෙනි දේශනේ 24 වෙනි ગાතාව. ඉතින් ગાතාවේ තියෙන්නේ බෞසුතන් ධම්ම දරහං බජේත. ඇසුරු කරනවා නම් භජනය කරනවා නම් බෞසුතේක් ධර්මදරේ ඇසුරු කරන්නේ. ඒකට හේතුව අපි ළඟ ඉන්න හුඟ දෙනෙක් මේ වාචාලයෝ මිසක ධර්මදානකත් බෞසුතකමක්වත් නැත්තේ. ඒ නිසා ඊයත් ළඟ පුදුම එපා නොවන ප්‍රමාණයක් අසීමිත දැනුවක් තියෙනවා. නමුත් ඒ කිසිම දැනුමට එල්ලයක් යොමුමක් මොකක්වත් නැහැ. තියෙනවා නම් ඒ දැනුම මේ ගලයා ගණයා කරේ බඳින කුලයා කරේ බඳින දැනුමක් ඒකට මෙතන බෞසුත බව කියලා කියන්නේ. ඒ වගේම ඒකට ධම්මදර බව කියන්නේත් නැහැ. ඒ නිසා කියලා තියෙනවා මේ ධනිව එකලාව හැසිරෙන්න උදාරල වෙන අතරමැදි ස්ථානය තමයි බහුසුතන් ධම්ම දරන් වජේත එහෙම නැත්තම් අපිට ආශ්‍රය කරන්න වෙන්නේ මේ කෙලතොල්ලෝ එහෙම නැත්තම් සම්පප්පලාප කියන කට්ටිය බහුසුත කෙනෙක් නෙවෙයි ධම්මදර කෙනෙක් නෙවෙයි සල්ලි අම්බ කරන කට්ටිය අර්ථය ඉස්සර කරපු කට්ටිය ධර්ම ඉස්සර කරපු කට්ටිය නෙවෙයි ලෝකේ ඉන්න හරියක්ම ඉන්නේ කට්ටිය ඉතින් ඒගොල්ලෝ ආශ්‍රය කරනවා කියලා කියන්නේ අපිට ධර්ම බෞද්ධත්වයේ ධර්මතරේ කාශ්‍ය ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එකලා බවට හිතවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. අරගොල්ල වට කරගෙන අපිට ගොඩ පෙරපලෝරු කන් දෙනවා, ආධාර උපකාර කරනවා, අපි වර්ධේ බඳවනවා. දිගින් දිගටම වර්ධේ බඳිනවා. හැබැයි හිතලා කරලා සලසු කළ කන්නේ කන්නේ ඒගොල්ලෝ දන්නේ ඒක විතර නිසා. ඒ නිසා මෙතන කියලා තුනා බෞද්ධතං ධම්මදරන් දරේත චිත්තංගුලාරම් පරිබහනවන්තං. දාර අදහස් ඇතිව ඒක ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇති ධර්මදර බෞසුතය අසුරක්. එහෙම නැතුව නිකන් ලාභෙට මේ හෝ ජනප්‍රිය භාවයේ සඳහා මේ විකාර කරන ලෝක වඩකයෝ එක්ක ඇසුරු කරන්න ගත්තොත් බෞසුතයන් ඇසුරු කිරීමට හානි වෙනවා. බෞසුතයන් නිවෙන් තැනට එන්න කැමතිත් නෑ. එවැනි ඇසුරු කරන අය ඇසුරු කරන්න කැමතිත් නෑ. ඒක නිසා බෞසුතන් ධම්ම දරන්තරයේදී චිත්තංගුලාරම් පටිභානවන්තං. ඒ වගේම කියනවා අඤ්ඤාය අත්ථානි විනේය කංකං. මම මේ කියන්නේ මොකද්ද කියලා හොඳට දැනගෙන කතා කරන්නේ අහන කෙනාගේ ඕන ප්‍රශ්නයක් විසඳලා දෙන්න පුළුවන්. මේ මේ මේ સંદર્ભයට ආවට පස්සේ මේ දිට්ඨියට ආවට පස්සේ මේ යෝනිසමස් කාට පස්සේ අතීරුම් ගනි. නමුත් ඒකට ආවේ නැති කෙනාට සැකහැරලා කියලා දෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් ආශ්‍රය කරන්න. එහෙම නැත්තම් ඒ වචන මේකේ නෑ. එහෙම නැත්නම් තනිව හැසිරියම් කඟ වෙනගේ තනියම වගේ. ඒක නෑ මේකේ ලියලා තියෙන්නේ ඒක අධ්‍යාහාරයෙන් ගන්න වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් තනිවියන් එක ගොඩාක් ලාභයි. ගොඩාක් සෞඛ්‍ය සම්පන්නයි. ගොඩාක් ප්‍රඥාවන්තයි. ඇසුරු කරනෝ නම් ඇසුරු ගන්න බෞසුතන් ධම්මතරං ඒ වගේම අර්ථය දැනගෙන කියලා දෙන්න දන්න ඒ වගේම උදාර හිතක් ඇති කෙනෙක්. එහෙම නැති අය පැනලා දෙනවා. උඩ පෙර කොදුරු කන්දේ රෞදේ ඉඳලා හැන්ද වෙනක අපි වට කරන උපදෙස් දෙනවා. නමුත් ඒ ඇත්තොත් අසුචි ඉඳගෙන අසුචි වලට අවින කට්ටිය. ඒකට දොස් කියනවට වැඩිය හොඳයි පැත්තකට වෙන්න කියන එකයි ගාථාවේ අර්ථය තියෙන්නේ නමුත් මම ඊට ඉස්සලා කියපු වෙලාවදත් සඳහන් කර දුන්නා මේ ගාථාවේ අර්ථය සපේන අටකතාචාරින් වහන්සේලා ලියලා තියෙනවා මේවා පසේ බුදුරජාණන් වහන්සේලා පච්චේක බෝධි තත්වයට පත් වුණාට පස්සේ නැත්නම් පසේ බුදු වුණාට පස්සේ නැත්නම් ස්වයම්භව බුදු වුණාට පස්සේ කරන ලද උදාන ගාථා කියලා ප්‍රීති වාක්‍ය කියලා. ඉතින් ඒ නිසා මේක ඒ අටුවාවේ හැටියට බලනකොට මේ අමුදරුවන් රකින්න කුටුම්බයන්ට වලදරා කරන කිහියන්ට මේක දරා ගන්න බෑ කරන්න බෑ. ඒක නිසා මේක මේ පසේ බුදුරජාන් වහන්සේලාට හේතු කරලා තියෙනවා අටුවාව. නමුත් කියලා තියෙන කතාව යෝනිසමංස්කාරයෙන් බලනවා නම් සම්මාදිට්ඨියෙන් බලනවා නම් එවනතන රැඩිකල් වාදීව බලන කෙනෙකුට දිරව ගන්න බැරිමත් නැහැ. මේකෙන් බණක් තියෙනවා. මේක මේ නිකම් මන්ත්‍රයක්වත්, ගුඪ ධර්මයක්වත්, ජපමාලයක්වත් නෙවෙයි. මේකේ බණක් තියෙනවා. ඉතින් ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා යම් ප්‍රමාණයකට අටකතාවක් සපේනවා. හැබැයි කියනවා මේක පසේ බුදුරජාණන් වහන්සේලා බුදුනට පස්සේ කරන කතාවක් කියලා. අපි ටික වේලාවක් ගනිමු මේ අටකතාචාර්යින් වහන්සේලා මේකට දෙන අටුවා කතාව අහන්න. බ්‍රහ්මදත්ත නම් සුත බුත් බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඉඳලා තිනවා කාශ්‍යප සර්වජන් වහන්සේ කාලේ. ඒක ඉස්සර බුද්ධ ශාසනේ. ඉතින් ඒ කෙනා කි රාජ්‍ය ඉඳලා තිනවා පතේ බුදු මේ බවට පෙරම් පුරණ පතේ බුදු බෝධිසත්වවරු. එයත් ඊට ඉස්ලා පෙරම් පුරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දැන් ඇවිල්ලා මේ රාජ්‍ය රෝගෙත් ඇසුරේ ඉඳලා තියෙනවා කවුරක්වත් දන්නේ නැහැ සාමාන්‍ය බණ භාවනා කරන ඉඳලා තියෙනවා ඒ කටියට මේ ශ්‍රාවකයෝ නැහැ පින්නපාති කරන තනියම ඉන්නවා නමුත් රාජ්‍යරෝ මේ අතන උපස්ථාන කරන නිසා ගිහිල්ලා අහලා තියෙනවා ඔබ වහන්සේලා කවුද කියලා ඒක ප්‍රධාන වශයෙන්ම කොහොම හැසිරෙන්නේ රටක ඔත්තු බලනකම් ඉතින් රාජ්‍යරෝන් මේක හරි සැකයි කවුරු හරි පැත්ත කරලා යාගෙන කාල පැත්ත කරලා ඉන්නවනම් රජුරෝ දන්නවනම් මගේ යැපෙන්නේත් නැහැ කවුරුත් දන්නේත් නැහැ ප්‍රධානම ඔත්තු කාර්යය තමයි. ඉතින් ඒක රජුරවන්ට අහන්නේ බොහෝ විට ඔත්තු බණ අදහසයි. රජුරු කෙලිම ගිලාන ඔබ වහන්සේ කවුද පොඩ මට හඳුලා දෙන්න. ඉතින් මේගොල්ලෝ කියනවා අපි බෞසුත කට්ටියක්. අපි මේ ධර්මයේ හැසිරෙනවා කියලා. ඉතින් රජුරෝ දන්නවා රජුරෝත් බෞසුතයි කියලා. රජුරෝ රජ වෙන්න බෑ ලේසියට. ඊට පස්සේ පහුවෙන් මාලිගාවට කැඳවන ඇවිල්ලා ඉතින් සුදු වෙලා පාවඩේ දාලා කකුල් හොදලා දාන පිළිගන්නලා අවසරයි ස්වාමීන් වහන්සේ මට බෞද්ධ භාවනා කෙලවර කරන්න පුළුවන් එකක් නෙවෙයි මම ළඟට ඇහෙන ධර්ම තියෙනවා මම ආශය ඔබ වහන්සේගේ ධර්මය අහන්න කියලා මතක තියාගන්න රජවරුන්ට කවදාවත් ශ්‍රද්ධාව නැහැ සල්ලි තියෙන මිනිසුන්ට ශ්‍රද්ධාව නැහැ ඒගොල්ලෝ හාමුදුරුවෝ ගෙන්නන්නේ ඔත්තු බලන්ඩයි චෙක් කරන්නයි විතරයි ඒක අපේ ඉන්න හාමුදුරුවෝ දන්නේ අපි ආම ජනරේ රජමාලිගාවට යන්න තියෙනවා වැඩිහිටියෝගාට යන්න තියෙනවා අම්බෝ කරන මේ ශ්‍රද්ධාව මේ කකුල් හොදලා ගන්නේ කකුලේවත් ආයුධං කරගෙන යනවාද කියලා බලන්න මිසක කකුල් හොදන්න ආසාවක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ සුතුරෙද්දක් දාලා දීලා හරි කරන්නේ මේ Taman tone දනක වාඩි වෙන්න නොදී කොටු කරන්න ඕන නිසා. ඒකට බුදුහාමුදුර දන්නේ නිසා වෙන්නේ නැති දීලා තියෙන්නේ ඒගොල්ලන්ට කකුල් දෙක තෝරන් දීපා පාත්‍රිත් තස දීපා ඔබ මොනවාක්වත් ගෙනියන්න දෙපා. පිනිච්ච ගමන් ඉතින් පුදුම සැකයක් තියෙනවා. ඒ මිනිස්සු ගෙන්න ගන්නේ තොත්තු බලන්නයි. අනිත් එක දන්නවද කියලා බලන්න. ඒක මේක හොඳට මේ රජුරෝ කියනවා බෞද්ධකම කියන එක ඉවර කරන්න බැරි එකක් මයි ළඟ තියෙනවා. නමුත් ඔබ වහන්සේ කියන කෝඹස්ථානක බයිටියක් කියන්නේ. ඊට මේ මේ අසේ බුදු බෝසතාණන් වහන්සේ සුඛී හොත මහරජ කියලා මේ රාගක්ෂය පිණිස කටයුතු කරන්න කියලා බණක් කියනවා. මේ පාඩ. පසේ බුදු වෙනකොට බණ කියන එක දක්ෂකමක් නෙමෙයිනේ. ගොළු බුද්ධ කියලා කියන්නේ. තනියම නිවන් දකින්න හදන කට්ටියනේ. රාගක්ෂය කරන්න කියලා. මේ රජුරෝ කල්පනා කරනවා මේක අහන්නේ. මෙච්චර දාහනේ දීලා කකුල් හොදන්න ඕනේ මම දන්නවනේ මේ. අදික මෙයා දන්නේත් මෙච්චරයි. ඉති බඩ. ඊට පස්සේ අනිත් එක කරාට දෙයි. අර මේ කියන්නේ දැන් ඉස්රායිල් ඇවිල්ලා මට මගේ හිත නරක වුණා මුකුත් කියන්නේ දෙවෙනි කරත් දෙන්න කියනවා. ඒත් කකුල් හොද ඔක්කොම හදලා සුඛියෝත මහරජා දෝසක්ඛේ විනස කටයුතු කරන්න කියලා යාමුදෝ යනවා. ඊට පස්සේ අනිත් එක ගහඳුරෝ රජුරෝ එක එක කරයි කරලා දෝෂක්කේ බින්ද කරගෙන මොහක්කේ බින්ද කට කරන රාග මේ ආශ්‍රවක්කේ බින්ද කටයුතු කරන මග්ගක්කේ බින්ද කටයුතු කරන ඒක එකන එක එකන විස්තර කතා කරලා යනවා ඊනොත් රජුරෝ කතා කරන ඇත්තට මේ හාමුදුරු මේ තපස්රගෙන පැත්තකටලා ඉන්නවා ඉතින් එක්කෙනෙක් දන්නේ රාගක්කේ විතරයි අනිත් එක කරන්නේ දෝෂක්කේ විතරයි අනිත් එක දන්නේ මොහක්කේ විතරයි අනිත් එක දන්නේ ආසවක්ඛේ විතරයි අනිත් කරන්නේ උපතික්ඛේ විතරයි දෙක තන්නත්තේ විතරයි කියලා රජුර කල්පනා කරගෙන ඉනකොට රජුරන කල්පනා වෙනවා මේ රාගක්ඛය වුණොත් දෝසක්ඛේ කොහොමදක් වෙනවා දෝසක්ඛේ වුණොත් මොහක්ඛේ කොහොමදක් වෙනවා ඒකට උපතික්ඛයක් වෙනවා ආශ්‍රක්ෂයක් වෙනවා රජුරන්ට පොට බෑදෙනවා පොට බෑදෙනකොට මේ රජුරෝ කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේලා නිප්පරියායෙන් දන කියන කට්ටිය සාමාන්‍ය ක්‍රමයට බණ කියන පුද්ගල චර්ච බලලා පුද්ගලට ගැළපෙන ක්‍රමයේ කියන එයාට දන්න එක කියනවා. හැබැයි ධර්මයේ බලන එක පැත්තක් කියන්නේ. මුළු පැත්ත හතර පැතිකටම නෙමෙයි පස් පැතිකටම හය පැතිකටම නෙවෙයි. හැබැයි ඒක ඒකාන්තයෙන් දැකලා කියන දෙයක්. ඒකාන්තයෙන් ප්‍රත්‍ය. තව කෙනෙක් වෙන පැත්තකින් බලලා කියනවා ශාසනය කියන්නේ දෝසක්ඛය කියලා. තව කෙනෙක් කියනවා මෝහක්ඛය කියලා. ඉතින් බලන බලන කෙනාට පෙන්නන පැත්ත විතරක් බැලුවොත් පේනවා මේ හාමුදුරුවන්ට එක ස්පොට් එකක් වගේ බලන පැත්ත විතරයි පේන්නේ ඒක විතරයි කියන්නේ අනික විසට තේරුණා නැද්ද කියලා වගේ කියන්නේ කියලා චෝදනා කරනවා Tamanne මේ අටම එනතම හැම පැතිකඩම කලවම් කරලා අර්ථය හරහා ධර්මයේ තේරුම් ගන්න බැට්ටක් ධර්මයේ තේරුම් ගත්ත දවසේ තේරුම් ගන්නවා මේ හැම කෙනෙක් දැකලා තමයි කියන්නේ ස්පර්ශයක් ඇතුව කියන හැබැයි එයා එයාගේ දෘෂ්ටි කෝණය ගැන කතා කරන්නේ ඒ දෘෂ්ටි කෝණය ඒතු කළ දෙන්න පුළුවන්කමකුත් ඇති නමුත් ඒක බණ අහන කෙනාගේ දෘෂ්ටි කෝණය නෙවෙයි නම් එයාට හිතෙන්නේ මෙයා මේ බණ පොත දැනගත්තට මට බණ කියන දේ නෑ විචිත්‍ර ධර්ම කතිකයක් නෙමෙයි සිත් පැහැර ගන්න සුළු නෑ සාදු කියන හිතෙන්නේ නෑ නමුත් ඒ ධර්ම කරුණු එකතු වෙලා මේ ආකාර පරිවිතක්කයට දානකොට චින්තාමේ ඥානෝට දානකොට ණය විපස්සනාට දානකොට අච්චට මෙච්චන මෙච්චර කොච්චරද කියන ක්‍රමයට දාලා බලනකොට වෙන මේ හැම කෙනාම එක එක පැතිකඩින් බහුසුතකමක් තියෙනවා. හැබැයි ඔක්කොම ගොනු කරලා අර්ථය පිණිස කටයුතු කරන ධර්මය පිණිස කටයුතු කරන්න යාටයි තියෙන එක මටයි තියෙන දෙයක් මේ මනෝලින් ගත යුතු අර්ථය මම දැනගන්න ඕන කරසේ මේ රාජ්‍යරංගේ ශීඝ්‍ර චිත්ත වීදයක් වැඩ කරන්න පටන් අර ගන්නවා මම මේක කොච්චර අහලා තියෙනවද මේ මට යෝනිසමස්කාර නැති කමයි තියෙන්නේ මට සම්මා දිට්ඨිය නැති කමයි තියෙන්නේ මට මේව ගලප ගන්න බැරි කමයි ඒ නිසා ආමෝඩ වඩුව ආවුදත් එක පොරබදනා වගේ අර කැලේ මේ කැලලත් එක ගැට ගැට ඒක එහෙමනම් මේක මෙහෙම කියලා ඉතින් අර 30 නිදි මරාගෙන කල්පනා කරනවා නමුත් කවදා හරි අර්ථේ විනිවිදලා ධර්මයේ දකින්න කෙනාට පෞද්ගලික ලක්ෂණ හරහා ගිහිලා පොදු ලක්ෂණ බලන කෙනාට එතන මතු පිට දර්ශනේ හරහා ගිහිලා ඇතුළත තියෙන හරපද්ධතිය දකින්න ඥානය පහළ වෙනකොට ඒක භාවනාවකින් එකුත් නෙවෙයි ඒක බෞසුත භාවයකින් එකුත් නෙවෙයි ඒක ණය විපස්සනාවෙන් එන්නේ. ඒක එන්නේ ආකාර පරිවිතක්කේ. ඒක එන්නේ චින්තාමය ඥානයකින්. ඉතින් ඒක නැති කෙනාට කොච්චර පැතිකොඩලින් කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ රාජ්‍යරුව මේක දැනගෙන රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා පසේ බුදුපාටපත් වෙලා උන්වහන්සේ ඒ පසේ බුදුහාමුදුර කරපු උදාන ගාතාව තමයි බහුසුතෝ ධම්මදාරෝ භජේත කියන්නේ. අසුරු කරන බහුසුතෝ අසුරු කරන ධර්මදාරයෝ එහෙම නැත්නම් මේ Taman දන්න ශේෂ්ඨයේ විශේෂඥයි කියන හැම අමණේක්ම නොමුදවන්සෝ. අපිට කියන්නේ අපි එකම ශේෂ්ඨයක්වත් දැනුමක් නැහැ. අර පැත්තෙන් ගියොත් පොඩ්ඩක් දන්නවා, මේ පැත්තෙන් ගියොත් පොඩ්ඩක් දන්නවා. මේ ඔක්කොම මේ මූල දැනුමක ඉතිති පැතිති ගිය අතුයිති විතරයි. අතුයි තුල නිවනක් නැහැ. ඕක දිගේ මැලට යන්න ඕනේ. මැදට ගියාම ඒ සියල්ලම පටන් ගන්න තියෙන එකම ප්‍රභවයෙන්. අන්නේ ප්‍රභවය නික්ලේශී. අන්නේ ප්‍රභවය නිර්මලයි. ඒ නිසා දන්න කොනක ඉඳලා මැදට මැදට ඵලයක්. තව කෙනෙක් තව කොනක ඉඳලා මැදට එන්න පුළුවන් දෙන්න මේක තැන්න එන්නේ. ගමන් කරන නිසා උතුරු සිර දකුණට වෙනවා දකුණු සිර උතුරට වෙන්න පුළුවන්. ඒ ග්ලෝව් එක පිටේ මැද පිටලෙල්ලේ ඉඳලා මැදට යනකොට කොයි දිශාවෙන් ආවත් මැදදී එකයි. මැද නිර්මලයි. මැදට ගියේ දිශාවෙ කරනට පේනවා. මැදට ගිය කෙනාට පේනවා ග්ලෝව් හැම පෘෂ්ඨ ශේෂ්ත්‍රයක්ම මැද නියෝජනය කරනවා. ඒ පෘෂ්ඨයේ ඉඳලා මැදට එන ගමන ඒක පත් කාලේ ඉගෙන ගන්න පුළුවන් පොතබල් ඉගෙන ගන්න පුළුවන් යාඥා කාලේ ඉගෙන ගන්න පුළුවන් බෞද්ධ භාවයෙන් ඉගෙන ගන්න එකක් නෙවෙයි අර්ථයේ විනිවිදල ධර්මයේ දකින එක. පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යන එක. පරම ප්‍රමුතිය විදගෙන පරමාර්ථයට යන එක. ඝණය බිඳලා බලන එක. පතුරු ගහලා බලන එක. විසිතුරු කරලා බලන එක. මේකට කියන්නේ විභජ්‍යවාදී කියලා. මේක ලෝකෙ තියෙන කිසිම විෂයක උගන්වන්නේ නැහැ. මේ හැම විෂයකම නිවන තියෙනවා. ඒ Tamanට අදාළ දේ අල්ලාගෙන විනය දක්වා ඒකට අර පොල් කුරුමිනිය ගොබේටම කාගෙන කාගෙන කාගෙන කියලා ගොබේට විද දාශ පොල් ගහිදරයි. ආන්නේ වගේ රතු කුරුමිනිය විතරයි ඒක පුළුවන්. කළු කුරුමිනියට බෑ. ආන්නේ මොකද පටන් ගත්තේ කොතන මොන කවන කාගෙන කාගෙන කාගෙන කියලා වැඩියෙන්ම සක්‍රිය වෙන අග්‍රස්ථාංකුරයට විදපු දාසේ තල් ගහ කරස් කැපුවා වගේ ආය කවදාකවත් දළු ගන්නෑ. ඉතින් කොතනින් පටන් අරගත්තත් ඒ මැදට යන ක්‍රමය බුදුන් දෙන්නේ නැහැ. බුදුහාමුදුරනේ ඔබ ඉන්න තැන මෙතන මෙතන මෙතන ඵලයන් කියලා පාර පෙන්නුවාම ඉතින් ආර්ය බැන බැන ඉන්න කොහෙද මේ මට කිව්වේ මොන කතාවක්ද නිවන අරේ කියන්නේ මට පෙන්වුවේ මේ මතු පිට පුෂ්ඨේනි කියලා දොස් කියන පටන් ගන්නවා ඒකට මේ අට කතාවේ මම ගක් කළාට අට කතාව පිළිබඳව ළමහට අව탁සිරු කරලා කතා කරන ගතියකුත් තියෙනවා දැනුවතින් බලනකොට මේ අට කතාව කියනවා පෘථිවිය හෝ ආකාශයේ පෙන්වීම සඳහා ඇඟිල්ල දික් කරපුවාම ඇඟිල්ල කෙලවර පෘථිවිය නෑ කියලා ඇඟිල්ල කෙලවර ආකාශය නෑ කියලා බණින අමනියෝ මේ ලෝකේ ඉන්නවා ඒ දික් කරපු එක දිගේ ගිහිලා පෘථිවිය බලන්න පුළුවන් කමක් නැහැ. ඒන ප්‍රක්ෂේ දෙක දිගේ ගිහිල්ලා ප්‍රක්ෂේපණය කළා මේ ඇඟිල්ල දික් කරාට ඇඟිල්ල කෙලවර ආකාශනේ ඇඟිල්ල පිටු දිහාවට උඩ බලනකොට ආකාශයේ තියෙන කෙරක දන්නේ මේකට ලස්සන මේ අටුවාව එළිය වෙච්ච කතාවක් සර්වචනාසේ දේශනා කරපු එක සංග්‍රහ අර්ථයක් පෘථිවිය දැක්වීමට හෝ ආකාශය දැක්වීමට ඇඟිලි දික් කළ මේ කියන පෘථිවිය කියලා කිව් බලපුවාම මේ මිනිස්සු ඇඟිල්ල කෙලවර බලනවා පෘථිවිය නෑ කියලා. ඇඟිල්ල කෙලවට ආකාශය නැහැ කියලා චෝදනා කරනවා. ඒ ආධුනික යෝගාචරයේ හැටි. ඒකට කියනවා සෙන් කතාවක් හදලා තිනවා. ඒ සෙන් මාස්ටර් කෙනෙක් නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් මේ ගෝලයකට කතා කරලා කියනවා මම ඇඟිලි දික් කළා හඳ පෙන්නනවා. ඔබ මගේ ඇඟිල්ල නමල අරගෙන කරන බලනවා ගුරුනාථගේ කියලා ඇඟිල්ල කෙලවරේ කොහෙද හඳ තියෙන්නේ කියලා. උඹට පුළුවන්කමක් නැහැ ඇඟිල්ල කරපු දික් කරපු දිශාවට කල්පනා කරලා ගිහිල්ලා හඳ තියෙන නැතනයි කියලා බලන්න. ඒකල ඔබ වට චෝදනා කරනවා මගේ ඇඟිල්ල කෙලවර හඳ නැහැ කියලා. ඒ නිසා උඹලට කවදාකවත් අර්ථය තේරුම් ගත්තට ධර්මයේ තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ පෙන්වන දිශාවට ප්‍රක්ෂේපණය කළ ඉදිරියට අනේක ගුරුවරයා කරන එකක් නෙවෙයි. ඒක ණය විපස්සනා ක්‍රමයෙන් අල්ලගන්න ඕනේ. ආකාර පරිවිතක්යෙන් අල්ලගන්න. ඒක හැමෝටම බෑ. පොතේ ගුරාලට කොහොමදක් බෑ. තෘතිය ගුරුවරට දෙකක් අතරමැද ગેප් එකක් ආපු ගමන් එයා එතන ඩක්කාලා හිර වෙනවා කොහොක්වත් තියාගන්න බෑ. නමුත් ප්‍රායෝගික මනුස්සයා දන්නවා මේකෙන් එහාට ගිහිල්ලා එහාට ගිය ගමන් පාර තියෙනවා කියලා. ඉතින් ওই අතරමැද කෑල්ල හැම තැනදීම සංසාරේ අපිට මුවා කරලා තියෙනවා. ප්‍රසවාසී ඉවරලා ආසාසෙ පටන් ගන්නකොට මැද කෑල්ලක් තියෙනවා. ඉතින් අපි භාවනා කරන කෙනාට ආසත් ප්‍රසවාසය බලන්න කියලා. කවදාද යෝගාවචරය හොඳට සවිස්තරව බලලා ප්‍රසවාසය ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්න ඉතලා හිතනත් එතෙන්ට කමට අහන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒක මට කියලා දීලත් නැහැ දැන් මේක හැපිලා දන්නෙත් නැහැ දැන් මම මොකද කරන්න කියලා අනන්ත සැකයිනවා ඒක හොඳට බලමු මිනිහ විතරයි පේන්නේ බලන්න තිබෙන ආශාවස්වාස් හිත තියන්නේ. ඒ සද්ද එනවා මෙහි වේදනාව එනවා දඟලනවා. මුදුවට හැප්පිට හැක්කල මේක බලාන හිටියොත් දැන් ගුරුවරයා කිව්වේ ආශාව ප්‍රසවාසයේ බලපාන්න. දැන් ප්‍රසවාසය ඉවරනාට පස්සේ මොකක්වත්ම නැතනකට වෙනවා. ඉතින් මෙතෙන්දි යෝගාවචරය ශරීර ආසාව තියෙන කෙනෙක් නම් ජීවිත ආසාව තියෙන කෙනෙක් නම් ගුරුවරට බනිනවා අමාරු දෙමයි කියලා කියනවා ඇඟ ගැස්සෙනවා දාඩිය දානවා වක්කාර වෙනවා ගොඩාක් වැඩේ තියා කියන අම්බෝ භාවනා කරන්න බෑ භාවනා කරපුවාම මේ නොදන්න ශේෂ්ත්‍රයකට යනවා කියලා එයා ආපහු ගිහිල්ලා කියනවා මේ ප්‍රසිද්ධ ප්‍රකට වෙන අරමුණක් මට හොයාගන්න බෑ දෙල්ලිලා ඉන්නේ කුයි අරමුණක් දෙන්නේ දන්න තැනilla නොදන්න තැනට යණ්ඩයි නොදන්න තැන ගියාට පස්සේ තමයි ඔබ මොලේ වැඩ කරන්න පටන් ගන්නේ. ඒ මොලේ වැඩ කරන්නේ අකුසල් පැත්තට, බය පැත්තට, අසරණ පැත්තට, ඒකාකාරී පැත්තට. බය මේ එපා කරන පැත්තට. මන්නේ එතන නිවන තියෙන්නේ. පුළුවන් නම් දන්න තැනilla නොදන්න තැනට යනකොට අන්න ඔතෙන්ට එනකොට වැඩි අවදියක්, වැඩි විශ්වාසයක්, වැඩි අර්ථයක්, වැඩි පරමාර්ථයක් වැඩි සතියක් වැඩි අප්‍රමාදයක් වැඩි ශද්ධාවකින් බලන්න පුළුවන් නම් යාට කියනවා අපි සත්පුරුෂයයි කියලා ඥානවන්තයයි කියලා ඉතින් උංගව දෙනෙක් කියනවා ඒක කියලා දෙයි කියලා කර්මස්ථානාචාර්යවරු. ඒක කියලා දෙන්න බෑ. ඒ කර්මස්ථානාචාර්යවරු කියන්නේ පේන දැන අල්ලලා දෙන්නේ. පේන තැන හොඳට බලපන් විස්තර කරමු. බල්ලියොළු බලන්න බලන්න යනකොට නොපෙන තැනට යනවනම් භාවනා දියුණු වෙනවා. අන්න එතකොට වැඩි ශ්‍රද්ධාවකින්, වැඩි වීර්යයකින්, වැඩි සතියකින්, වැඩි සමාධියකින්, වැඩි ප්‍රඥාවකින් එක ඉදිරියට පවත්නවනම් එයාට කියතයි අර යෝනිස් මනසිකාරය තියෙනවා. සම්මාදිච්ඡය තියෙනවා. ඒ යන පාර එන්න එන්න කවුරුත් නැති තැනට යන්නේ. කර්මස්ථානාචාර්යවරයෙක් නැහැ, කර්මස්ථානෙත් නැහැ. ඒ වුණාට සතිය තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන්. ආන්නේ විදිහට මේ ඇඟිලි දික් කළා හඳ පෙන්නපුවාම ඇඟිල්ල කෙරවට හඳ නැහැ. ඒ ඇඟිල්ල දික් කරපු දිශාවට ගමන් කරන්න ඕන. ආන්නේකට මූලික පදේ මේ අටුවාවේ තමයි තියෙන්නේ. ඒක තමයි සෙන් බුද්ධාගමේ විශාල කතාවක්, ඉතාම රසවත් කතාවක් තමයි ඔය. ඇඟිල්ල පෙන්නන්න හඳ පෙන්නන්න ගුරුවරයා ඇඟිල්ල දික් කරපුවාම මෝඩ ශිෂ්‍යයා ගුරුවරයාගේ ඇඟිල්ල නමලා බලනවා ඇඟිල්ල කෙලවර හඳ තියෙනවා කියලා. ඌට තේරෙන්නේ නැහැ ඒක දිගේ ප්‍රක්ෂේපණය කරලා බලන්න කියන කතාව මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ අටුවාව පෙන්ලා දෙනවා මේ ලෝකයේ තියෙන බෞද්ධ භාවය පරියත්ති පටිවේද ප්‍රතිපත්ති කියලා තුනකට ගන්නවා. දැන් අපි පිරිවෙන් කියලා ක්‍රමයක් ලංකාවේ තියෙන එක තියෙන පරියත්ති කියලා. ත්‍රිපිටකයේ මුලින් ඉඳලා කටපාඩම් කළා අටුවාව මෙහිමයි ටීකාව මෙහෙමයි කියලා කියලා දෙනවා. එතකොට අපි ඒ ත්‍රිපිටකයේ දන්න බෞද්ධ බවත් දන්නවා. ඒක අවශ්‍යයි. මේක කවදාකවත් ශිෂ්‍යයාට ස්වාධීනව හිතන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ව්‍යාකරණයටම හිතන්න ඕනේ. ඒ භාෂාවෙම හිතන්න ඕනේ. අඩු ගානේ කියනවා. මේ ත්‍රිපිටකයේ අටුවාවේ සඳහන් වෙච්ච නැති නිදර්ශනයක්වත් බණට කියන්න එපයි කියලා අටුවාව බණ කියන අය බය කරනවා. මේකෙන් පිට ගිගම වැරදෙන්න ඉඩ තියෙනවා. ධර්මයේ නියෝජනය නොවෙන්න ඉඩ තියෙනවා. බුදු නියෝජනය තියෙනවා. ඔබ ජීවන් දැක්කයි කියලා මිනිස්සු රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අටුවාවෙන්තර නිදර්ශනවත් කියන්න බෑ කියලා එක හරි ඒ බහුසුත භාවයේ හරියත්ති බහුසුත භාවයේ අටු කරන කොටු කරන අද විශ්වවිද්‍යාලයේ තියෙන 100ක් මේක හැම විශ්වවිද්‍යාලෙම ඒ ඒ කට්ටිය දන්නේ එකම හැමෝටම ගිහිලා කියනවා මිසක් ඒ දැනුම ගත්ත ඔතොරිටි එක බලාධිකාරිය නියෝජනය කරන්න ඕනේ දැනුම. බලාධිකාරියට බැඳිච්ච දැනුමක් තමයි හැම ලෝක විශ්ෙම තියෙන්නේ. බුදුජානනාංශිකා කිසිම බලාධිකාරියක් නෑ. ඕගොල්ලෝ දැකලා තියෙනවද කවදාකවත් ත්‍රිපිටකයේ හිමිකම් ඇවිදිනි කියලා ගහලා තියෙනවා. ලෝකේ තියෙන වටිනාම පොත හිමිකම් ඇවිදලා නෑ. හිමිකම් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඕනේ කුණුහරු පොතක ලියලා තියෙන හිමිකම් ඇවිදින්නේ බලයේ කටු සතුයි කියලා. ඒ තමයි තුච්ඡකම. පොතේ තුච්ඡකම වෙන්නේ අයිතිකාරයෙක් ඉන්නවා. පොත ලියපේක අයිතිකාරයෙක් ඉන්නවනම් ඒ කියන්නේ හම්බ කරන්න ආදා. මේක විකුණන කණේක. බුදුරජාණන් ශ්‍රීකේ එහෙම ගන්නෑ. මම ගොමි මට ඉස්සලා බුදුරට විද්‍යාවක් නමක් පහලලා තියෙන ඔක්කොමලා කිව්ව ඕකම තමයි. අර වැලි තලාවේ යට වෙච්ච එක මම මතු කරලා ගත්තට මට මේකේ අයිතියක් නැහැ. අනික හැම බෞසුතකමකම අයිතිකාරකේ නම ගහලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා මහන්නේ උඹලට අයිති නැති දීපල්ලයි. ඒ නිසා බෑන්ඩ් ඔයගොල්ලෝ පාවිච්චි කරන හැම මුදල් නෝට්ටුවක මුදල්ලම තියස්සම් කරලා තියෙනවා. මොකටද ඒක ඌට අයිති එකක් දීලා දාන්නකෝ. ඔයගොල්ලෝ සාක්කුවක් දාගත්ත ගමන් ඌ ටැක්ස් ගන්නවා. සාක්කුවට දැම්මේ නැත්නම් ටැක්ස් ගන්නවා. ඒ මුදල් නැමැති මගේ කියලා අස්සම් කරව සල්ලි අතේ තියාන හැම එකම උන්ට දායකම් කරන්නේ. දීලා දාන්න. යේසුස් වහන්සේ කිව්වා ජෝර්ජ්ජොන් රයිදේ ජෝර්ජ්ජොන් දීපයකෝ. ඊටසේ ජෝර්ජ්ජොන් දීලා තිබ්බ හැම කාචයකම එයාගේ අස්සන ගන්න. එනිසා ඊව ගත්ත ගමන් අපි ඇමගිල්ල වගේ මාළුවා. ගස්සපු ගමන් වතුරෙන් උඩ. ඒ අයිතිවාසිකම තියෙන කම පේනවා මේ බෞද්ධකමේ අයිතිවාසිකම සහිත දැනුවත් තියෙනවා. ලෝකායත දැනුම කියලා කියන එක ඕනේ. හැබැයි දැනගෙන ඉන්න මේ ගත්ත ගමන් මාළුව හැමගිල්ල වගේ උන් ගස්සන අතට යනවා. ඊට පස්සේ ඒක පරියත්ති ප්‍රතිපatti බහුසුත භාවය කියලා භාවනා කරනකොට මේ ආස්වාසේ ප්‍රස්වාසයට නැති පුද්ගලික ලක්ෂණ ටික මේකයි. මට ආස්වාස කරනකොට සීතලක් දැනෙනවා. ප්‍රස්වාස කරනකොට උණුසුමක් දැනෙනවා. ආස්වාසයේ මට නාසිකාග්‍රේ දැනෙන්නේ. ප්‍රස්වාසය වෙනකොටත් එතනම දෙහෙම නැත්තම් තොල උඩද ආස්වාසයේ දිගයි ප්‍රසවාසයේ කෙටි ඊගාසරේ ආශ්වාසයේ කෙටි ප්‍රසවාසයේ දිගයි කියලා මේ ආශ්වාස ප්‍රසවාස දෙක වෙන්කොට දැනගැනීමේ සුවිශේෂ ලක්ෂණ වගේක් තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි තරම් හිත කලකොල නම් දැන් අහුවෙන එකම චිත්තක්ෂණේ හරි මේ ආශ්වාස ප්‍රසවාසයේ වෙන්කොට දැනගන්න තරම් මූණට මූණ දාලා තියාගෙන බැරි නම් ඒ කියන්නේ යාට ආශ්වාස ප්‍රසවාසයේ ඉදිරිපත් නොවීම නෙවෙයි ඉදිරිපත් වුණාට බලන්න ඕන දේ දන්නේ. ඒ විතරක් නෙමෙයි ඒක ප්‍රධානම ගැටයක් තියෙනවා. ඒකේ මායාවක් තියෙනවා. මෙහෙම ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස බලන සුළුව යනකොට මේ දෙකේ වෙනස එන්නේ එන්න පොද වෙනවා. එතකොට යෝගාවචරයේ ආයෙ බය වෙනවා. යකෝ මං ඉස්සලා කිව්ව බොරුවක්ද? ඉස්සලා කියපු දේ සම්පප්පලාපයක්ද? මේ හොඳට බලබලා හිටපු ආස්වාද ප්‍රසවාසයේ නොපෙනියනවනේ ඊට පස්සේ යෝගාවචරයට සැකයි මේක කියන්න වටින දෙයක්ද? මගේ සීලෙ නැති වෙලාද? මගේ සතිය නැති වෙලාද ඉති යෝගාවචරය උගුරේ හිර වෙනවා මේ පෞද්ගලික ලක්ෂණ වේකනකට ආවේනික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බලබලා ඉන්නකොට ඒ හරහා දෙකටම පොදු ලක්ෂණේ මතුවෙනකොටම යෝගාචරය තමන්ගේම ප්‍රත්‍යක්ෂේ සකකරන මෙන්න මේ දෙක හරහා දකින්න කෙනාට කියනවා අර්ථය දැකලා අර්ථය හරහා ධර්මයේ දකින්න කියලා. පෞද්ගලික ලක්ෂණ දැකලා පෞද්ගලික ලක්ෂණ ඇසුරු කිරීම හරහා අඛණ්ඩ සත්‍ය හරහා පොදු ලක්ෂණේ දැකීම. මේක නෑ පොතේ. මේක තියෙන්නේ පරියත්තියේ ඉඳලා ප්‍රතිපත්තියේ ඉඳන කෙනා. භාවනා කරන මනුස්සය අවුරුදු 20 භාවනා කරත් 30 භාවනා කරත් මේ කතා කරන්නේ ඉඳගෙන ඉන්න පරියන්කයක් ගැනද සක්මනද ගැන කියලාවත් කියන්නේ නැතුව එහෙම නැත්නම් මේ කතා කරන්නේ ආස්වාද ප්‍රසවාසයේද පිම්බීම හැකිරීමද කියන්නේ නැතුව එහෙම නැත්නම් මේ ආස්වාදයට සාපේක්ෂව ප්‍රසවාසයේ විස්තරය මම මේ කියන්න හදන කියන එක විස්තර කරන්නේ නැතුව මොන විස්තර දුන්නත් ඒක කිරි ගොමයි එකම වාදනයක දැම්මම කොච්චර වාදනයට ගත්තත් ගොම කඳුලක් වගේ තියම ඔක්කොම කිරි කැටි ගයි. ඒ නිසා ගොම පැත්තකට දාන්න කිරි පැත්තකට දාන්න මෝත්‍රා පැත්තකට දාන්න ඒවට වෙන වෙන වටිනාකම් තියෙනවා. ඉතින් යෝගාවචරයේ බෞසුතකම පොතේ තිබුණාට ඒක හොඳට පේන අහන ප්‍රශ්න වලින් පොත් කියවලා ඇවිල්ලා ප්‍රශ්න අහන මිනිස්සයා වචන දෙක ගලපනකොට තේනවා මේකා ගෙදරින් ගෙනාපු එකක් ඔළුවේ තියාගෙන මේ ප්‍රශ්න අහනවා. කාට එහෙම ගෙනාට කවදාකවත් මෙහෙන්දම උපදේශපන්ති ඇහෙන්නේ නැහැ ඒක ඔලුවට උඩින් යනවා. ඒක බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද? ඒක ඒ වගේ කියන්න බෑ. ලැජ්ජයි එක පැත්තකින් අනිත් කිව්ත්තක්ද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙනාවු ඔලමලකමම පිටි ටික වෙලා යනකොටත් අරගෙන. ඒක මේ බෞසුත් භාවය අර කඩන්න ගන්න. ඒකට කියනවා පරියත්ති ප්‍රතිපatti මේක. ඊට පස්සේ තියෙනවා පටිවේද කියලා වෙනම බෞසුත් භාවයක්. Taman දකපු දේ සපෙලා කියනවා. ඒක කියන්නේ අත්තේ අත්තෝ නෑ. අපදානේන සම්පායති. කපේලා උත්තරයක් දෙන්න පුළුවන් Taman අත්දකපු හැටි. දැන් අද මේ වෙනකොට බටහිර ලෝකෙ පිළිගන්නේ ඒක විතරයි. කොච්චර පොත දැනගත්තත් කොච්චර තර්ක කරගත්තත් උඹ කරලා තියනවද? උඹ කොහොමද දැකේ කියලා තමයි ගුරුවරයෙක් අහන්නේ. දැන් ගුරුවරයා කමටහන් සුද්ධ කරන්නේ ගෝලියෝ බටහිර. ආශය කර තමයි ගුරුවරයා ගෝලයා කමටහන් සුද්ධ කරන්නේ. ගෝලයා තමයි යහන්නේ මෙයා කොච්චර බාහන කරලා පාඩර කරලා තියෙන ඔක්කොම එන්නේ ඉස්සලා ගෝලයා කවටහන් සුද්ධ කරන ගෝල <laughs> ගුරුන්නාන්ස ඊට පස්සේ තමයි රිට්‍රීට් එක රෙජිස්ටර් වෙන්නේ සල්ලි ගන්න ඊට පස්සේ උඩරගේ ක්‍රෙඩෙන්ෂල්ස් බලලා තමයි රෙජිස්ටර් වෙන්නේ අපි එනකොට නම් බුලත් අතක් දීගෙන අනේ අපි ගුරු ආමතුරු ගුරු ආමතුරු ගුරු දේවතාවුන් වහන්සේ කියලා වැඳගෙන යනවනේ ඒක බටහිර නෑ ඒ මොකද අත්දැකීමක් තියෙන මනුස්සයෙක් විතරයි සලකන්නේ ඉතින් ඒක තිබිලා තියෙනවා අනුරාධපුරයේ ওই ස්වර්ණමය යුගයේ තියෙන කාලේ ඒ කතාව තියෙනවා ඒත් අටුවාවේ සඳහන් වෙන විසුද්ධි මාර්ගයේ බෞසුත පලිබෝධය කියන තැනට. ඒකට කියන්නේ බෞසුත පලිබෝධය කියලා නෙමෙයි පොතේ තියෙන ග්‍රන්ථ පලිබෝධය කියලා. මේ පොත් කියවීමේ තියෙන බාධා. පොතේ දැන මේ තියෙන අව කැපෙන ලකුණ. ඒ අනුරාධපුර ඉඳලා තියෙනවා චූලාභය. අභේ කියන අමුතු චූලාභය ඒ ස්වාමීන් වහන්සේ වැඩ වැඩ කරලා තියෙන ප්‍රධාන උපාධ්‍යාන වහන්සේ නමක් ළඟ. ඉතින් මේ ශාංශය පුළුවන් තරම් දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය හොඳට කටපාඩම් කළා නිකාය ධර්ම කටපාඩම් කරලා ඒ ශාන්තර හිතනලු සියලු සංඝයායතර පිට කටපාඩම් දෙන්න. බව එතකොට යාට හම්බ වෙනවා ත්‍රිපිටක ධර්ම කියලා නම. දැන් ඒක ගුරුමේ පවතින ඒ ක්‍රමය. ඉතින් මේ ශාන්තේ ඒ අනුරාධපුර මහ විහාරය තුළ තියෙනවා රත්තරම් වලින් වහගේ හදපු gediyak ඒක ගහන්නේ විශේෂයෙන්ම ත්‍රිපිටකතර විභාගයට අපේක්ෂකේ කාපු දවසට. ඒක මුළු රටටම ජයග්‍රහණයක්. එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. බුරුමේ දැනට ඉන්න පස් නමක්. ලංකාවේ එක නමක්වත් නැහැ. ත්‍රිපිටකතර නැහැ. මොකද ඒකට අපි ගිය පාර අපි බුරුමෙට යනකොට ත්‍රිපිටක විභාගෙට ශාලාව සකස් කරලා තිබ්බා. අපිට පෙන්වන්න ගියා කබායේ ශිෂ්‍යයාට වාඩි වෙන සූට් එකක් තියෙනවා. ලොකු හඳුනන හොඳ හාසිපටුවක් තියෙනවා. ගුරුවරයෙක් පිරිමියේ කෙනෙක් ත්‍රිපිටක පොත් 52ම තියාන මෙතන වාඩි වෙලා ඉන්නවා. ගුරුනාන්සේ අහන ප්‍රශ්නයක්. ඒකට ගෝලයා උත්තර දෙනවා. ගුරුනාන්සේට තේරෙනවා හරි වැරදි චෙක් කරන්න කියනවා. ඉතින් ඉන්නේ මේ ගිහි ගුරුවරයාට එයා චෙක් කළා කියන උත්තරේ හරිනම් ඊගාව අහනවා. ඉතින් දවස් ගාන දිගට ප්‍රශ්න කරනවා මුළු ත්‍රිපිටකයේම ප්‍රශ්න අහනවා. ඉතින් ඒ අතරමැද පිටිපස්සේ මිනිස්සු රටම වට කරගෙන බලා ඉනවා කවුද දිනන්නේ කියලා. ඉන්න අවුරුදු 5කට 6කට එක්කෙනෙක් මේ ඔය බුරුමේ තිබුණ දේශපාලන අනිශ්චිතතාවයේ තියෙද්දි මේකට ඉදිරිපත් වෙන අපේක්ෂක නැතුව ඉන්න කියනවා. කවුරක්වත් ඉදිරිපත් වෙන්න ඊට පස්සේ රජ්ජුරුව කරලා තියෙන්නේ ඉදිරිපත් වෙලා දිනපු හාමුදුරන්ගේ මුළු ජීවිතේම වග කියනවායි කියලා ජීවපසෙන් සපයන්න ඒ හාමුදුරන්ට පවර්ලා තියෙනවා. කවුරුත් දෙන්නේ. ඊට පස්සේ කියලා තුන මේවැනි දින පහම්බුතුන්ගේ තිස්ස પરම්පරාවටම රාජ්‍ය අනුග්‍රහය දක්වනවා රජුරෝ සිව්පසෙන් සලකනවා කියලා. ඒත් එන්නේ ඉදිරිපත් වෙන අපේක්ෂක වෙන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා එයාගේ ගුරු රටයි ශිෂ්‍ය પરම්පරාව දෙනවා අම්මඩයි තාත්තට දෙන්නටම රාජ්‍ය අනුග්‍රහය දෙනවා. ඒත් එන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා අම්මඩයි තාත්තටයි සහෝදර සහෝදරයන් සියල්ලටම ගුරු රටයි ශිෂ්‍යයන්ටයි ශේරටම රජුරෝ දෙනවා කියලා දැන් තමයි සිය ගාණක් ඉදිරිපත් වෙනවා ත්‍රිපිටක විභාගෙට. ඉතින් ඒක දැකීම පවා ලොකු දෙයක් හැබැයි මේ බෞද්ධ භාවයේ කතා කරන්නේ පොතේ දැන්. ත්‍රිපිටකයේ තියෙන ටික විතරයි. අමාරු වැඩ. ඉතින් මෙහෙම දැනුම තියෙන ගුරුවරයෙක්ගේ ගෝලයක් තමයි පස්සේ කියන්නේ වැඩ ත්‍රිපිටක දර කියලා ඉස්සල කියන චූලාභේ හාමුදුරුවෝ කියලා. ඒ චූලාභේ හාමුදුරුවෝ ගෙඩිය ගහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කට්ටිය අහලා තිනවා මොකටද ගෙඩිය ගහලා? ඊට පස්සේ මට හිතෙනවා පරීක්ෂණ මොන දෙන්නේ. කවුද ගුරුන් ආංශ කියලා. ඉතින් ගුරුනාථෙත් හිටියා මාත් අටවරම් කරලා තියෙන්නේ මම ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ගුරුනාථ ළඟට ගිහලා වැඳලා ගියා පස්සේ ඉතුලාවේ කවුද මේ අද ගෙඩිය ගන්නවනේ කියලා. අවශ්‍යක මම දැවුවේ. මොකද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වලු මට හිතුණා සුපිට විභාගයට දෙනවන්න පාඩම්ද කියලා ඇහුවා. ඔව් කිව්වලු. එතකොට මේ අර අදවල් අර්ථයට කශ්‍යප හඳුර මොකද්ද දෙන උත්තරය කියලා දන්නවද කියලා ඇහුවලු. මේ හඳුර උත්තරේ දුන්නා. මේ පදේක අර්ථයක් කියලා මේ අර්ථයට අසවල් කාශ්‍යප හඳුර ලොකු හඳුර දෙන උත්තරේ මොකද්ද? මෙහා උත්තර මෙයා කිව්වා දැලු කාමු. ඊට පස්සේ ගුරුනාථයන් ගෝලයට සැකයි කියලා මේක වැරදි ඇති කියලා තව උත්තර දුන්නා. ලුකාම හ්ම් කිව්වා. තව උත්තර දුන්නා. ඒක චූලා බෙදාඹට සැකයිනේ. උත්තර තුනක් දුන්නානේ. පළවෙනි උත්තරේ හරි. හ්ම් කියන සමට සැකාවනේ. ඕක තියානසේ පිට කරලා වෙන්න බෑ. සැක හැරලා දැනගන්න ඕනේ කොහොමද ඇත්ත ස්වාමීන් වහන්සේ කියන කතාව ඇත්ත. මම පළවෙනි දීපු උත්තරේ නැක නිසානේ දෙවෙනි උත්තරේ දුන්නේ. උපාංශ ඕක කිව්වෙත් නෑ නෑ කිව්වෙත් නෑ හ්ම් කිව්වා. දෙකට හ්ම් කිව්වා. තුනට හ්ම් කිව්වා. ඊට පස්සේ කිව්වා උඹ යන්න ඕනේ රෝහණ ජනපදයට ගිහින් අසවල් හාමුදුරුවෝ ගාව ඉගෙන ගන්න. කවුද ස්වාමීනි? මගේ දන්න හොඳ දක්ෂ හාමුදුරුවෝ කෙනෙක්. එයා ත්‍රිපිටක දරයි කියලා ඉතිමර 500ක් ගෝලෝ දීලා තියෙනවා. ඊට පස්සේ ගිහලා මහාලි ගඟ පැනලා රෝහණ ජනපදයට ගිහලා අල්ලුකෝ හාමුදුරුවෝ කාට ගිහලා මොකද ආවේ? ඊට පස්සේ ගෝලු මගේ ගුරුනාංශ අසවලා උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේට යටතේ දරදී ඇදලා මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න. බලනවා මට නම් මංජ්ක්‍ධිමනිකායේ දීඝනිකාය දෙක නම් මට කියලා දෙන්න දැනුම තියෙනවා. මට අනිත් නිකායවල කියව ගන්න වෙලාවක් නැහැ. දැන් මම දැන් වයසයි. ඒ වුණාට දැන් අර අසවල ඇවිල්ලා තියෙන්නේ. මට විශේෂයක් නිසානේ මට මේක ඉතින් කෙලින්ම කියන්න බෑ. අපි දෙන්නම උත්සාහ කරමු. ඔබ ඔබ වහන්සේ දවල් 30 දීඝනිකාය පෙළ කියවලා බුදුඥානසේ දේශනා කරපු පදේ කියවලා ඔබ වහන්සේ ඒකට අර්ථය දෙන්න ඕනේ මට. මේකයි බුදුහාමගේ පාලි දැනුවත් තියනවාද කියලා බලන්න. මම රැයට ඒකට අටුවාව කියනවා. මුළු රටටම අනබෙර ගහන්න ඒගොල්ලෝ සෙනඟට ඉන්න ඒගොල්ලෝ මණ්ඩපයක් හදන්න ඒගොල්ලෝ ඔබ වහන්සේ දවල් මට පාලි අර්ථය දෙනවා පෙළ අර්ථය. මම රැයට අට කතාව කියනවා. ඉතින් විශාල සෙනඟක් තේ වගේ දෙයක් ඒ කාලේ හැටියට දැන් කාලේ කියනවනම් මේ ඔය ඇලන්ටයින් ඩේට් එක වගේ එකක්. දැන් ඇලන්ටයින් ඩේට් එකට මොකද කරන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ කට්ටියම එකතු වෙලා. ඒ වගේ එකක්. නමුත් එදා ඇති වෙලා තියෙන්නේ මේ වගේ දෙබසක් යනකොට රට්ටු ඇවිල්ලා රට්ටු දන්නේ නැහැ. දන්නේ නැතුනට මේ කියන දේ පැවැත්මක් තියෙනද කියලා අල්ල තෑගනේ. ඉතින් දැන් උදේවරුවට චූලාබේ හාමුදුරුව ලොකු හාමුදුරන්ට පොත කියවන. පොත කියනගන්නේ මට තේරෙන්නේ බුදුහාමුදුරුව මෙන්න මේකයි කියලා දෙන කියලා පෙළ කියනවා. රහත් ත්‍රියට ගුරු හාමුදුරුව සෙනඟ ඔක්කොම ගෙන්නලා මේ චූලාභය කියපු සූත්‍රයට අටුවාව තියෙනවා. ඉතින් මෙහෙම කියවලා කියවලා කියවලා දැන් සූත්‍ර කියවලා ඉවර වෙච්ච දවසේ චූලාභය හාමුදුරුව අටුවාව පෙළ කියවනවා. ගුරු හාමුදුරුව ඉස්සරහින් දකන අහනවා. සෙනගත් කියලා සුළු පිරිසයි ඉන්නේ මිනිස්සු රස්සාවනේ වෙලාවේ. උදේ වගේ. රැන්දෑවේ දැන් මේකට අර්ථ කියන්න තියෙන ඉතින් ඊට පස්සේ චූලාභය හාමුදුරුව පෙළ කියවලා වට අත පැත්තක තිබ්බා. දැන් ඉවරයි කියලා. ඒකට ගුරු ආමරයලා මෙතන කුටික වහලා අවසරයි ආයසුතු මට කමටහනක් දෙන්න බැරිද කියලා මේ ගුරු ආමඳුර ඇවිල්ලා වඳිනවා වඳිනවා නෙවෙයි තට්ටිකාවෙන් ඉන්නයි කියලා කියනවා ඇදලි බැඳගෙන කියනවා අනේ ආයසුතු මට කමටහනක් දෙන්න කියලා. ඒ චූලාභාවල කියන ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ. ඔබ වහන්සේ මට පොත් කියවන්නේ. ඇයි ඔබ වහන්සේ මේ මගෙන් කමටහන් ඉල්ලන්නේ කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා අඤ්ඤෝ ඒසාවුසෝ අධිගතස්ස මග්ගෝ. පාර ගියේ මිනිහගේ පාර වෙනයි ආයසුන්. කියන්නේ චූලාබේ නිවන් දැකලා ඉන්නේ මේ පොත කියවන ගුරුහාමුදුරෝ නිවන් දැකලා නැහැ. මෙයා ආර්ථේ කියන තාලට ලොකුහාමුදුරන්ට තේරෙනවා උන්ට අටුවා කියවන්න ඕනේ නැහැ මට බුදුහාමුදුරු කියන එක කිලිම වැටහෙනවා. අන්තිම දවසේ නෝකට ඇඳලා ඇතිලි වැඳලා කියනවා අඤ්ඤෝ ඒසාවසෝ අධිකස අධිකතස්ස මග්ගෝ ගේමිනියගේ පාර විනයි ආයුතුන් ඒකට කියනවා අධිගම බෞසුතු භාවය භාවනා කරන කෙනාට තේරෙනවා මේ කතා කරන කෙනා කතා කරන්නේ පොතද එහෙ නැත්නම් තර්කෙද එහෙනම් අඩකපු දෙයද කියලා අන්න ඒ බෞසුත භාවය මනින්ද යන්ත්‍රයක් ලෝකේ කොහෙවත් නැහැ තමන් භාවනා කරලා යම් ප්‍රමාණයකට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපේකනට තමයි තේරෙන්නේ මේ කතා කරන එක කතා කරන්නේ මේ ධර්මයේ බෝධියට ලං කරන විනිශ්චය නැත්නම් ලාභයටද සත්කාරයටද සම්මානයටද සිලෝකයටද නැත්නම් ත්‍රිපිටක දර වෙන්නද කියලා. අන්නේ භෞසුත භාවයේ තියෙන කෙනෙක් ගාවට ගිහාම උන්වහන්සේට ඒ වගේ භෞසුත භාවයක් තියනවාද කියලා උන්වහන්සේ කවදාකවත් කියන්නේ නැහැ. Tamanට ඒක ෆීල් වෙන්න ඕන දැනෙන්න ඕන නිසා මේ ඔක්කොමලා හොඳටම දනවන් දහම් කරගෙන මෛත්‍රී සරුවචනාංශේ දැක්කට කොහොමද අඳුනන්නේ මේ මෛත්‍රී සරුවචනාංශේ කියලා. මොකෙන් අඳුරගන්නේ? මුඛෙන්වත් අඳුරන්න බෑ. අඳුරන්නේ උන්වහන්සේ මේ කතා කරන ප්‍රායෝගික දෙයක් උන්වහන්සේ කතා කරන ක්‍රමයට මගේ හිතේ ආතතිය අඩු වෙනවා උන්වහන්සේ පෙන්වන්නේ පාර ඒකාන්තයෙන්ම අසහනේ දුරු කරන්නයි කියලා Tamanට මේ දුක්ඛ සත්‍යයට සාපේක්ෂව මෛත්‍රී බුදුහාමුදුරෝ නිස්සක කළ දැනගන්න පුළුවන් ඉන්නේ භාවනා කරපු කෙනාට විතරයි. ඉතින් අපි දන් දීලා කොච්චර දෝ මෛත්‍රී බුද්ධ නිවන් දකින්න ගියාට ගියාට මේ මෛත්‍රී බුදුහාමුදුරෝ කියලා මේ ළඟදීත් ගාල් එක්කෙනෙක් පහළ වුණා. ඉතින් ආලකට ගියාට පස්සේ ආ හොඳ ලස්සන විදිහට ත්‍රිපිටකය කියන්නේ ඉඳී තියෙනවා. එයා තර්ක කරන්න ඉඳී තියෙනවා. නමුත් කතා කරලා බලනකොට මේවට මේ කතා කරන්නේ බෞද්ධ භාවය අධිගමයක් ඇතුවද නැද්ද කියලා මොන විදිහින්වත් අල්ලන්න බෑනේ. අපි හිතන්නේ ඒක ගුරුන්නාංශයෙන් ගෝලයට එන එකක් කියලා නෑ. ඒක ගෝලයෙන් ගුරුන්නාංශයට යන එකක්. මම මේ කතා කරන ඇසුරු කරන එකන අධිගමයක් ලැබුම් කෙනෙක්ද මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂය කරපු එකක්ද කියලා ගෝලයට තේරෙන්නේ නැත්නම් ඉතින් ඔළුවට උඩින් පැනනා වගේ කිසි දෙයක් ඔළුවට වදින්නේ නෑ. ඒක ගන්න බෑ. ඒක පොත කියවලා ගන්නත් බෑ, තර්ක කරලා ගන්නත් බෑ, දන් දීලා ගන්නත් බෑ, සිල්ලා කරලා ගන්නත් බෑ, සමත කරලා ගන්නත් බෑ. තමන් අත්දකලා වැරදි කරලා තියෙනවා. කරපු වැරදි ප්‍රමාණයට මෙන්න මෙහෙම කරනකොට සාරි මට මෙන්න මේ ප්‍රශ්නයක් ආවයි කියලා ප්‍රශ්නේ හරියට කිව්වනම් අනිත් පැත්තෙන් දෙන උත්තරෙන් තමයි තේරෙනවා මේ අහ බලලද කර බලලද දැක බලලද මේ කියන්නේ. අහපුරුද්ද කළපුරුද්ද දැකපුරුද්ද කියලා જાති තුනක් තියෙනවානේ. ආන්නේ බෞසුත භාවයේ තේරුම් ගත්ත කෙනාට තේරෙනවා අද මේ ලෝකේ ඉන්න ඔක්කොම ණයට දැනුම ගත්ත අනුන්ගේ සෙකන්ඩ් හෑන්ඩ් නොලෙජ් එකක් අරගෙන ඒක විකුණන කන જાතියක්. කිසි කෙනෙක් ගාව ඔරිජිනල් එක නැහැ. ඔරිජිනල් එක තියෙන මනුස්සයර පේනවා මේ මොඩුවේ ඇසුරු කරන එකම ඔරිජිනල් දැනුම ගන්න බාධාවක්. මොකද මේ මේ සාමාන්‍ය දැනුම ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. තෘප්තියක් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. යනවා යනවා යනවා යනවා කවදාකවත් ඒකේ නෑ මේ යන්නේ කේල් ගහ ගන්නද උණු ගහ ගන්නද කියලා එල්ලයක්. දැනුම තියෙනවා. ඉතින් මේ රජුරන්ට ඒක පහළ වෙනවා. පහළලා කියනවා මම හොඳ බෞසුතයි. මේ ආමරුගාට ගම තාජක් සාරකක් හේ කියලා කියනවා. මේ ආමරුගාට දෝෂක් හේ කියලා කියනවා. මේ ආමරු මොහක් හේ කියලා කියනවා. මේ ආමරු ආශාවක් හේ කියලා කියනවා. උපදික් හේ කියලා කියනවා. භවක් හේ කියලා කියනවා. අන්තර ඔක්කොම ලැක්ක රජුරන්ට මේ අවස්ථානෝචිත ප්‍රඥාව විනෝද දැකීමේ ශක්තිය නැත්තම් ඒ බෞසුත භාවේ නැත්තම් රජුරු මේ ආමතුරු ගැන වැරදි හිතන ප්‍රයෝජනය ගන්නෙත් නැහැ. හරි පාට වැටිච්ච ගමන් තියෙනවා මේ ඔක්කොමලා කියන්නේ ආංශික සත්‍යයක්. ඒක මට ගැළපෙන විදිහට හදාගන්න එකේ බෞසුත භාවය නෙවෙයි මේ ආමතුරු කතා කරන්නේ. ඒක මමම මේ වෙලාවේ හදාගන්න ඕන එකක් කියලා අන්න ඒ අතින් බලනකොට අපිට මේ ජීවිතේ කවුරු හරි උදව් කරලා තියෙන හැම උදව් කරපු කෙනෙක්ම අපේ හැකියාවන් කාබාසිනා කරලා තියෙනවා. අපි අභියෝගය අභියෝගයටපත් කරන මිනිහා විතරයි එන දෙයට මුහුණ දෙන්න හදන මිනිහා විතරයි අපේ මොළය පොඩ්ඩක් පාදලා දෙන්නේ. අපේ ස්වභාවික ශක්තිය, අපේ තියෙන නිර්මාණශීලීත්වය මත පළවෙන්නේ. ඒ නිසා අපි කරන්න හදන්නේ ආකන්ෂන් කාමර හදාන ආමඩ් කාස් අරගෙන වටර ආරක්ෂක සේවල් දාගෙන මැදට වෙලා බිත්තර රහනවාගේ ඉන්න එක සපක් කියලා කියන්නේ. ඒක අපේ මොළේ කුරුවල් කරන වැඩක්. සරුවඥාණන් සිගන සියලු දේ අතහැරලා බහපම් පාරට. ඊගාගෙන කාපම්. පාරේලට දෙල්ජල කරන ඉඳ ගන්න ඉඳ ගනි. ගහක් ඇටි ඉඳගෙන ගනි. කුටි මුත්ත බේසජ්‍ය පාවිච්චි කරලා බේරියන්. අන්න එදාට උඹට තේරෙන්නේ ඔබ කවුද කියලා. උඹ නිකන් කාන්තාරක එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වෙයිලා නැහිනවා. අන්න ඊකට බෞද්ධතාවයේ තියෙනවා නම් බුද්ධ පුත්‍රයා. ඒකට බෞද්ධතාවයේ තියෙනවා නම් බුද්ධ දුහිත්‍රෝ කියලා කියනවා. සබ්‍රක්‍මචාරින් වහන්සලා කියනවා. එනිසා අපි අල්ලගත්ත හම්බ කරගත්ත දේ වලට අද කොච්චර බැඳිලා ඉන්නවද කියලා බලන්න. මොන දාසකමක්ද අපිට වෙලා තියෙන බණ්ඩ මෙච්චර ඕනකම තියේදී අවුරුදු ගණන් සටන් උපක්‍රම කරලා අවුරුදු ගණන් යුද්ධ ප්‍රකාශ කළා තියේදී ගැලවෙන්න පුළුවන්. ඉතින් මේකටද වස්තුව කියලා කියන්නේ. මේකට දැන මේක වදකාගාරයක්. මේක සිපිරිගයක්. ඒ නිසා බුදුනාස කියනවා කඹ වලින් දඬු වලින් බැඳින එක නෙයියකෝ බැඳිල්ල තමන්ගේ බුද්ධ ධාරාවන්න තියෙන බැඳිල්ල රත්තරන් මිනි කොඩොල් වලට තියෙන බැඳිල්ල විතර භයානක බැඳිල්ලක් නෑ කියලා. ඉතින් ඒක කියලා දෙයිද අද විශ්වවිද්‍යාලයට. අපිට ඔය ආත්‍රේ දන අනුශාසනා කරන එකක්වත් කියලා දෙයිද මේ උඹලා උපයන්නේ උඹලට වදකාකාරයක් කියලා මේ ගිලපු හැම මාළුවාට රසමස උලක් එක ගියාට ඇතුලේ තියෙන කොක්කේ අනුකම්පාවක් නැහැ නේ. මේ ලෝකේ කිසිම රසමස උලක් නැහැ බිලියක් නැති. එහෙම නැති රසමස වලට තමයි කමටහන කියන්නේ කාරි කම්මැලි. ඒක ඒක කටගැස්මක් වෙන්නේ. කටගැස්මක් තුල බිලියක් දාන්න බෑ. සමාවෙන්න කටගැස්මක් තුල විතර බිලියක් දාන්න පුළුවන්. බුදුරජාණන්සේ දීපු මේ කමටහන කටගැස්මක් නෙවෙයි. රස නෑ. ඒක තුල බිලිය නෑ. නැති නිසා මේක කාපන් ඒතකොට බිලිය ගන්න අවස්ථාවක් නැති වෙන ඒකට බිලිය කෑවොත් මොකටද ගත්තට පස්සේ මාළුවට ආය මානව අයිතිවාසිකම් පිළිබඳ සටන් තියා මාළු අයිතිවාසිකම් පිළිබඳව සටන් කරන්න බෑ වතුරෙන් ගොඩ ගන්නට පස්සේ. ඒ නිසා මේ අරමුණක තියාගෙන ඉන්න කියලා කියලා දෙන්න කොච්චර විචිත්‍රව බණ කියනවද කියන්නේ. මේ මූල කර්මස්ථානයේ හිත තබා ගැනීමයි උඹේ කියන පරම මේ පරුසත්වය පුරුෂත්වය පුළුවන් කාර්කම පුළුවන් නම් කරපන් මොකද ඒක බය නැතුව කියත හැකි කෙලස් නැහැ කියන බලපන් උඹේ මාර අදහස් උඹේ අතීත ආශාවල් අනාගත ආශාවල් රුචි අරුචිකම් උඹ එක චිත්තක්ෂණයක්වත් අරමුණේ තියන්න නැතුව එහාට මෙහාට ගෙනියනවා මේ සේරම උඹ උපයපු දේවල් නේද කියලා බලපන් මේ මූල කර්මස්ථානේ ඉන්න බැරුව පිටාදින හැම දෙයක්ම Taman තාම ආදරෙන් සාදරෙන් ශිප වෙලනගත්තු දේවල් නෙමෙයිද කියලා බලන්න මේක තේරුම් කරලා දෙන්න බුදු කෙනෙකුට කොච්චර 84000 ධර්මස්කන්ධ දේශනා කරන්නද ඒ මොකද අපිට මේ බෞසුතුකම කියලා 90ක් ගිල්ලලා තියෙනවා අපි 16 වෙනි જાති දැනුමක් අපේ ඔළුවට දාලා දැන් ඒ ඔළුව අපේ ඔළුව කාඩ්බෝඩ් ඔටුන්නකේ බලන්දල අපිට සම්මාන දීලා ඉති අපි උඩ ගෙනියලා කියනවා. ඉතින් අපිට දෙනවා නියම ඔටුන්න තමයි කියලා. මේ නාඩගමකට අඳපු කාඩ්බෝඩ් වලට උනා සරෝපිත්තල දාපු එක. ඒකෙන් වෙන්නේ මොකද්ද අපිට බණක් භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒක තනක ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන හිටියත් හරි කම්මැලි. නැතේ ලෝකේ කිසිම අභ්‍යාසකාරය ලැබෙන්නේ නැහැ. ඒකල ඉතින් ගියාරල් කියන ඒක ඔයේ මේ ලේට කපලා වැලකන්න වගේ ආස්වාදයේ බලපං ආස්වාදයේ බලපං ආස්වාදයේ බලපං ඕන්නේ ඉඳලා. ආය ආස්වාදයේ බලපං ප්‍රසාරය ඕන්නේ ඉඳලා. ඉතින් ලේට කපලා වැලකන්න වගේ. එතකොට පේනවා අපේ මොකද්ද තියෙන හයිය? මොකද්ද තියෙන කොඳු යටපැයි? මොකද්ද තියෙන ආධ්‍යාත්මය කියලා. ඉතින් ඕක මේ පැනිලස දෙයක් කවනවා වගේ කවන්න බෑ. ඒක ස්වභාවයෙන් තිත්තක්. නමුත් උකට දන්නත් පැනිලස දේවල් ගොඩක් ආපම ජීවැඩිය හැදෙනවා කිය. ජීවැඩියට ભેද මොකද්ද තිත්ත දේවල් කන්නේ. පැනිලස කෑවට කමන්නේ ප්‍රමාණය තිත්ත කනවා. දැන් පොත් ඇරලා තිත්ත නැතුව පැනිලහ කාලා පොලිමේ ඉන්නවා දිවේ බුදුරජාණන් කියන ගෙඩිය පිටින් කාපන්. ඉස්සල්ලාම පැංගිරි ටික කාපන්. ඊට පස්සේ හොඳට ටික හම්බ වෙනවා. පැංගිරි ගානට චිචෙව්වා බෑ අපිට පොත්තට රැඩලා දෙන්න. මැද මැදේ විතරක් කන්න. කායලොල්ලේ ඉතින් පොලිමේ ඉන්නවා. blood pressure sugar pressure blood sugar කොච්චරද urine sugar කොච්චරද specialist කෙනෙක් නැද්ද ඔයා නැතුව මේ මේ සීත කාලයට කොහොමද උණුසුම් කාලයට කොහොමද අර චිත්ත ටික ගන්න තියෙන අකමැතිකම නිසා බලන්න නිකන් අර රිලෙවේ කවදාස් පොලිමේ ඉඳලා දිනවද කියලා ඩයබටිස් වලට ඌ කන්නේ පොත්තේ ඉඳලා. ඌ ගොත්තරලා කන්නේ කවදාවත් කන්නේ වඳුරේ කොට අnder පොළොන්නරිය ගහලා තියෙන බෝඩ් එක අනුරාධපුරේ මේ වඳුර කවදාකවත් පිළිකා නැහැ. ඒ නිසා කරුණා කරලා මිනිස්සු එකන වස උන්ට දෙන්න එපා පරිශ්‍රණයේ අප්සෙට් ඇඟිලි තියෙනවා. උන්ට ස්වභාවික දේවල් කාලා ඉන්න හදන්න අපි දවසට පරිශන කරනවා උන්ට කාදාවත් පිළිකසයිල නෑ ඇඟි මොකද ස්වභාවික දෙකන්නේ දැන් අපි අපේ වඳුරෝ ටික කොළඹට ගියාම කන දේවල් බලන්නකෝ ප්‍රොසෙස් කරපුවා තියෙනවා පොලිමේ කණ්ඩ ගියා. ඉතින් බුදුරජාණන් කියනවා මානසික කනකොට gediy පිටින් කාපන්. යථාභූත ඥාන දර්ශය ආස්වාස් ප්‍රසස් එන විදිහට බලපන්. පාද තියෙනවා. ඥාතන දබල නීරසයි. කමන්නේ ඒක තමයි ප්‍රතිපෙත. ඒකයි බහුසුතකම කියන්නේ කියලා. ඒ බහුසුතකමේ අධිකම බහුසුතේ තියෙන කෙනා මුදුවල දන්නේ දැක් තමයි වැඩි පිරිසක් භාවනාවට එනවා නම් වැරදිලා. කරන්න බෑ. ඒක කහමඩක්වත් බහුජනතාවට කරන්න බෑ. බහුජනතාව යන්නේම දීවැඩියාවදී. මදුමේහෙදී. රසමසවලුදී. ඉතින් ඒකට ගැලපෙන්න ඉල්ලුම සැපම නීතියට ගොඩාක් බණ කියන කට්ටිය ඉන්නවනේ. ඉතින් මේකට එනවා අඩු වෙන්න අඩු වෙන්න තේරෙනවා. ආ මේ මිනිස්සෙන් නම් ලුණු මිදිස් තේරෙනවා. බෞසුතකම තේරෙනවා. එහෙම නැත්නම් මේ අධිගම බෞසුතකම තේරෙනවා කියලා අඤ්ඤෝයේස ආවුසෝ අධිගතස්ස මග්ගෝ. ගිය පාරේ ගිය මිනිහා බණ කියන හැටි වෙනස්. ආන්නේ විදිහට මේ බෞද්ධකම ධර්මදරකම අධ්‍යක්ෂව මනුෂයාට ඇර කද්දාකවත් yes කරලා දාන දීලා ශ්‍රද්ධාවෙන් මේ කතා කරන්නේ පොල්ගහ කන්න යන ගමනත් දෙල් කොස් කායන්ට සමාධි කියලා අල්ලන්න බෑ. ඒක නිසා Tamanට පුළුවන් හම්බ වෙන වෙලාවේදී ඒ පරිශ්‍රණ ටික කරන්නේ නැතුව මේ හරියටම අරමුණට මූණ දාලා කොච්චර හිත පිට ගියත් කොච්චර නින්දර ගියත් කොච්චර හිත දුෂ්කර වෙලා පශ්චාත්තාප වුණත් නැවත නැවත අරමුණට හිත දාන්න පුළුවන්කම manussකම තුල රැඳවිලා තියෙනවා. දැන් බලලා මීයට ආසබව හැබෑව. ඌ දකින්නකොට පැනලා කනවා. බඩ පිරුණා පස්සේ අල්ලන්නේ නැහැ ඊට පස්සේ. ඉවරයි. සිංහා ඕන සතෙක් බිම දාගෙන කනවා. බඩ ගින්නේ නැහනේ. ඇඟ උඩින් මීයෝ ගියත් අල්ලන්නේ නැහැ. ඌට ඕනේ නැහැ. ඌ මිනිස්සයට පුළුවන් ඉවර වුණත් තන්නේ දැන් මිනිස්සයා කියන්නේ අතු හදාන කොටු හදාන අද කාලේ හිට කණ්ඩායමක් කරලානේ. ඊ ගතිය තියෙන මනුස්සයාගේ ආගට මේ වේගයක් ඇති කරගන්න පුළුවන් රස වුණත් නීරස වුණත්. ඒ ලෝකයා කියන්නේ රස දෙයට වේගය. බුදු දහම් කියනවා මේ නීරස දෙුණත් මධ්‍යස්ත වුණත් මේ වේගයේ යෙදුවොත් රස දෙයට කරන වීර්ය කියලා කියන්නේ ත්‍රිසංගතියක්. නීරසෝ මධ්‍යස්ත දෙතියෙදිත් වීර්ය කරනවනේ ඒක අධිගම බෞසුතයක්. ඒක බුදුබණක්. ඒ නිසා මේ නීරස දෙයටම නැවත නැතිව දුන්නා. ඔක කට්ට විඳගත්තට පස්සේ ඇතුලේ ඔච්චර තද නැහැ. විඳිනකන් තමයි අමාරු. එතකන් අත නෑර උත්සාහකරනද පාර ගිය මිනිහේ පාර වෙනවා. ඉතින් මට හොඳට මතකයි ඔය කතාව මේ දැන් තමයි මම ඔය අටුවාවේ පොතේ කියවනේ ලොකු සාහනන්සේ කියනකොට දැන් කතාවකදී කියලා දෙනකොට අඤ්ඤෝ ඒසාවුසෝ අධිගතස්ස මග්ගෝ. එවත්නි ගිය මිනිහා කතාව කියන හැටි පාර වෙනස්. ඔබට මේ මිනිස්සයා ගිය මිනිහා අල්ලගන්න බැරි නම් අල්ලන්නේ පොතේ ගුරානම් කෙලවරක්ම කරන්න බෑ. ඔය පොතේ දැනුම ලබල බයින්දී කිවරයක් නැහැ. ඒ වගේම ප්‍රතිභාණය කියන එක මේ අර්ථය මේ ධර්මය මේ පෞද්ගලික ලක්ෂණය මේ පොදු ලක්ෂණය මේ සම්මුතිය මේ પરමාර්ථය. සාමාන්‍ය කියනවා මෙනෙහි කරන්න එපා પરමාර්ථ මෙනෙහි කරන්න ඕන සම්මුතිය විතරයි. අපිට තේනවා යනකොට යනවා කියලා මෙනෙහි කරන්න ඕසෝනා තබනවා මෙනෙහි කරන්න මේ ආගෝ ධාතුව පටවි ධාතුව ඒවා මෙනෙහි කරන්න යන්නේ ඒ પરමාර්ථ ධර්ම. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට දැනෙන උණුසුම සිසිලත මෙනේ කරන්නේ නැහැ. ආශ්වාසය ආශ්වාසය කියලා මෙනේ කරනවා. ඉතින් මේක තේරෙන්නේම නැහැ. මට මේ දැන් කියනකොටත් මට තේරෙනවා මේ මූණ එන ගැත්තේ සෝම් පිට්ටනිය වගේ ඒකටවත් තේරෙන්නේ නැහැ. මේ කොකද මේ પરමාර්ථය කියලා කියන්නේ ඉතියා කියනවා මට ලයිස්ට්වත් දෙන්න බැරි සාන්ද પરමාර්ථ ධර්ම. එහෙම දෙන්න ලයිස්ට් නැහැ ලෝකේ. මේ සම්මුති වල අපි භාවිත කරන වචන දෙයක්. සම්මුතිය කියලා කියන්නේ අපිට තේරෙන මේ ප්‍රවාහ විවහාරය වෙනවා ආස්වාද කරනවා ප්‍රසාද කරනවා. ඒක ඇතුළේ තියෙන උණුසුම් සිචිල් ගති කම්පන චංචල ගති ඒවා පරමාර්ථ ධර්ම. ඒවා මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ තමයි මේ වැටහෙන දේ. ඉතින් ඔය කමඨාන් සුද්ධ කරන බාන මොනවද කියන්නේ කියලා. ඒ કોઈ විශ්වවිද්‍යාලයක පරමාර්ථ ධර්මයි සම්පූර්ණ මේ මේ සම්මුති ධර්මයි මෙව මෙවත් කියලා කියලාද? කියලා දුන්නාට අපිට හම්බෙයිද සත පහක් දවසකට. ඔබ ඉගෙන ගන්නයි. ගතම් එක සම්තිං එකක් හම්බ වෙන්නේ නැහැ. ඔබ ඉගෙන ගත්තද? ඉතින් ඒ නිසා අපි ආධ්‍යාත්ම කියලා කියනවා ආගම කියලා කියනවා ඒ නිසා මේ අර්ථය ධර්මයේ දෙක නීතාර්ථේ නීයාර්ථේ කියන දෙක භෞතික ලක්ෂණ පොදු ලක්ෂණ කියන මේ දෙක වෙන් කරලා හඳුලා දෙන්න බෑ නම් ඇඟිල්ල අහසට දික් කරුවාට පස්සේ ඇඟිල්ල කෙලවරේ අහස හොයනවා වගේ තමයි පරමාර්ථ සම්මුතියේ පරමාර්ථ හොයන මිනිහා. ඒක දිගේ ඉස්සරහට කරගෙන ගිහිල්ලා තමයි පරමාර්ථයට යන්නේ. ඒදී බුදුහාමුදුර කරන්නේ නැහැ. බුදුහාමුදුර ගැලවුම් කාර්යය නෙවෙයි. ඒක තමයි ණය විපස්සනා ක්‍රමයේ එතෙන්දි ඉතාල වැදගත් වෙන යෝනිසමංසිකාරය. ඉතාල වැදගත් වෙනවා මේ සම්මා දිට්ඨිය. ඒක සුපර් මාකට් එකේ නෑ. යෝනිසමංසිකාරය පැකට් කරලා නෑ. යෝනිසමංසිකාරය පොත්වලත් නෑ. ඉතික කරන්න තියෙන එකම ක්‍රමේ වරද්ද වරද්ද වරද්ද වරද්ද කරන එක. ඉතින් මේක කරපු මිනිස්සු අපි අතර ඉන්නකොට අනේ එයා හම්බ වෙලා. මෙන්න මේකයි මම පිරිසුදු කරගන්න ඕන කියලා දන්නේ නැතුව උහි වැදගත් දේත් නොවැදගත් දේත් එක කතා කරන්න ගියාම තමන්ගේ කාරණා ඉෂ්ට වෙන්නේ නැත්නම් අර මනුස්සයල වෙලාවක් නැහැ. එතකොට ඉවර වෙන්නේ කතාව සැකේකින්. තමන් අත්දකපු ප්‍රත්‍යක්ෂ දෙයක් ඉදිරිපත් කරලා ප්‍රශ්නේ හරියට ප්‍රායෝගිකව නගනවා නම් ඒ භාවනා කරලා හරි පාරට යොමු කරන්න පුළුවන් දක්ෂ එකන අර්ථයෙන් සපෙලා දෙන්නේ. තමන්ගේ අපදානයෙන් සපෙලා උත්තර කියන්නේ. ඒකට මෙයාට තේරෙනවා. ඒ නිසා එහෙම නැති වෙනකොට භාවනා කරන එකනත් හැකයි. කොපමණ රහන් එක නම් සැක. භවනා ලෝකේ සැක පිළිලා. කවදා සෝවන් වෙන්න වෙන්නේ. සෝවන් වෙනවයි කියලා කියන්නේ නිසක බව. මොකක්වත් නැහැ මේ දෙයට මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැති නිසා අපිට තියෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් ඒ දේ කිරීමයි. ඒ නැවත නැවතත් නැවත නැවතත් ඒ දේ කිරීම කියන්නේ සම් ශ්‍රාවක බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. පසේ බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේක ප්‍රතිපදාවත් ඕකමයි. ඔකට කෙටි ක්‍රම නැහැ. නැවත නැවතත් මේක යොදනවා, යෙදෙනවා. ජය පරාජය ගණන් ගන්න නැතුව, ශප දුක දෙක ගණන් ගන්න නැතුව, ළඟා වුණාද නැද්ද කියලා ගණන් ගන්න නැතුව අර ඊයේ අපි පල්ලෑදි කතා කරා වගේ පොඥංග මට්ටමට එක වැටුණට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ දැන් යන පාර හරි කියලා. එතකම් පාරවත් හරි කියලාවත් තේරෙන්නේ. ඒ තරම් ශ්‍රද්ධාවක් ඕනේ. තරම් වීරියක් ඕනේ. ඒක නිසා මේ අපි එදිනදා ජීවිතේ කවුරුත් එක්ක කතා කරලා බලන්න මේ මිනිස්සු අපිට මේ පිළිබඳව සාංකා විචක්කක් දෙනවා. අඩු ගානේ භාවනා කරන්න තියෙන උදේකලාවත් නැති කළා. මේ එදිනදා ජීවිතය ඇසුර. ඒ වෙනුවට හොඳයි එහෙම ඇසුරක් නැතුව උදේකලා වෙලා Taman එක්කවත් මේ ඉදිරිපත් වෙන කාරණාවේ මේකයි බෞද්ධික ලක්ෂණ පොදු ලක්ෂණ කියලා දැනගන්න එක. ඒ සඳහා අපිට අම්මල කාටලා කියලා දෙන්නේ නැහැ අපිට ජම්මෙන් ලැබෙන්නේ නැහැ ඒක. ඒක පොතෙන්ම ඉගෙන ගන්න. ඒ ඉගෙනගත්ත දේ පනරේ හිටින්නේ ක්‍රියා කළ බැලුවොත් විතරයි. පොතේ දැනුමින් එන්නේ නැහැ. ඉතින් මේ පිරිස ඒක දෙයට යොමු කරන පිරිසක් නිසා මෙයාට නැවත නැවත කීම වෙහෙස කර කියලා හිතනවා. 10කට 15ට කියනකොට එකෙක් අල්ලයි. 10 15 සැරයක් කියනකොට එක සැරයක් වැටෙයි. ඒක එහෙම තමයි බුදුහාමුදුරුවෝ ගොඩයිලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් පසේ පුත්‍රජාන් වහන්සේලාට විතරක් වෙන গুপ্ত ගූඪ ධර්ම කියලා කියන එකට මම ඉච්ඡර එකඟ නැහැ. නමුත් මේකෙදි ඒ ප්‍රතිපදාව පශේ බුදු ප්‍රතිපදාව හෝ ශ්‍රාවක ප්‍රතිපදාව හෝ සම්මා සම්බුද්ධ ප්‍රතිපදාව තුනේම සමානකම් රාශියක් තියෙනවා. ඒකේ පිළිලා තියෙන කලයුත්තක් තියෙනවා. බහුශ්‍රත මනුස්සය ඇසුරු කරපන්. ධර්ම දඩුව ඇසුරු කරපන්. ඒ උලාර හිතක් ඇති යමක් වෙන් කරලා කියලා දෙන්න පුළුවන්. ප්‍රතිභාන කියලා කියන මේකට කියනවා ව්‍යක්ත ප්‍රතිබල කියලා කියනවා. පිටේකට යමක් කියන්න ඕනේ හරියට වෙන් කළා කියලා දෙන්න පුළුවන් කෙනෙක් ඒක ඇසුරු කරන්නේ ඊයරක එලාරකයි මීයරකයි දෙක කලවම් කරගන්න පොල් ගහයි කෙල් ගහයි දෙක කලවම් කරගන්න මේ අංජබජා ලෝකෙත් එක්ක අපිට ඒ කට්ටිය හොයන්න බෑ ඒ ලෝකෙ ඇසුරු කරනවා කියලා කියන්නේ ඒ දන්න කෙනෙක් එක්ක ඇසුරු කරන තියෙන අවස්ථාව කාබාසි කරනවා ඒ නිසා පුළුවන් තරම් ඒ ලෝකෙන් ආත් වෙලා නැති වුණත් කමන්නේ කල්යාණ මිත්‍රෙක් අඩු ගන්න තමන්ගේ වර්තමාන මොහොතත් එක්ක එහෙම ගත කරන්න යනවනේ අඤ්ඤාය අත්තානි විනීය කංකං අර්ථය දැනගෙන අපේ මේ ජීවත් වෙන්නේ මෙන්න මේක සඳහායි මේ බෝ කරන්නවක්වත් අරසාව පිළිබඳව සැක උපදින එක නෙවෙයි. ඒක තිරසනාගාව තියෙන දේ. අපිට තියෙන මේ අර්ථ කුසලයේ අර්ථ සිද්ධිය කරන එකයි ඒක සඳහා සැක හැර දැනගන්නවා කියන එක. මම හිතනවා පෙට්‍රෝල් වැඩියෙන්ම පිච්චෙන දවස පුරා අපේ සැකේට. කොච්චර විශ්වාස දෙයි තිබුණත් කොච්චර විශ්වාසය දෙය ඇසුරු කරත් අපිට සැකේ තියෙන තාක්කල් අපි දෙකට කපපු පණුවෙක් වගේ ගොඩ දාපු මාළුවෙක් වගේ ඒකට කියනවා ඉන්ජන කම්පන චංචල ප්‍රපංචන මඤ්ඤන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක දෝ මේක දෝ සැකේ අපි ඒවා විදිය යුතු දේවල් වලටත් විඳිනවා අනවශ්‍යමුත් විදිය ආන්න ඒක නැතුව මම මේක නෙමෙයි මේ වෙලාව හුස්ම දිහා බලන එකයි කරන්න ඕනේ නිකන් ටිකක් ඇවිදින ගමන් ඇවිදින දිහා බලන එක කරන එක ඔය ඔක්කොම සැක නැතුව නිසක ප්‍රවැති කරන දේ කියලා Tamanට සැක ඇති වෙලාවේ කල යුත්තේ මේකයි වැනෙන වෙලාවේදී අරමුණු කළ යුත්තේ මේකයි කියලා දන්නේ නැත්නම් අසරණයි අනාථයි. මේ වගේ තැනකට ඇවිල්ලා ඉඳගත්තර පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා විවිධ ලැබිච්චලා මගේ හිත මානසිකාරය කළ යුත්තේ මොකද්ද කියලා විශ්වාසගත්තේ නැත්නම් සක්මන් කරන වෙලාවේදී අංජබජල් වෙනකොට කොතනද හිත මුලින්ම පිටව ගන්න ඕනේ කියලා දන්නේ නැත්නම් ඉතින් මේ අරමුණ කිමින් තැනකට අපේ ප්‍රොජෙක්ට් නැහැ. මම ආවට පස්සේ ඊගාපියවර මොකද්ද ඊගාපියවර මොකද්ද කියන එක දෙවෙනි පාඩුව. වැද්දගත්ම දේ තමයි මේ අහලම්බනේ මොකක්ද කියලා දැනගන්න. කලබලයක් වුණොත් මම සරණ යන්නේ මොකේද කියලා නික්ලිෂී තන මොකද්ද කියලා ക്ഷേම භූමිය මොකද්ද කියලා නිර්මල තන මොකද්ද කියලා පරියන්කට ගියාම කොතනද හිත තියන්නේ ඕක নানা ප්‍රකාර දේවල් එනවා ඒ ඔක්කොම දිගේ ගියොත් කවදාකවත් මෙහිතන්ට හිත යන්නේම නැහැ මොනවාවත් මම මෙන්න මෙතන හිත තියන්න ඕන කියලා දන්නවනම් අන්න පෙතට වැටෙනවා සක්මන් කරනකොට අඩු ගන්න මේ රූප වෙනවා සද්දන්න මම ඇවිදින බව දන්නවනම් ජාම බෙදලා තියෙනවා. ආ මේ පැත්තට කරන්න යනවා නම් මේක පතිබුදු ජානනාතර විතරක් පැත්තට දාන වෙනුවට මේ ගාථාවක ගන්න තියෙන මේ ඕනම බෝධියකට ඕනම බෝසත්ණාසේ නමකට ගන්න තියෙන මේ අර්ථය දකිනකොට මට හිතෙනවා අනිකුත් සූත්‍ර කිසි දෙයකට වැඩිය මේ ඒකෝචරේ එකග්ග විශාන කප්පෝ කඟ වේනගේ තනියඟ වගේ තනිව හැසිරියන් කියන එක නියද බලන්න. ඒක නිහඬ බන. පෙර පව් කරපු නිසා අපිට පිටසත් එක්ක ඉන්න වෙන කරන්න දෙයක් නැහැ. පෙර අකුසල කර්ම කරපේක් කරනට ලොකු ඉහළවල් වල ඉන්න. අකුසල කර්ම අඩුවේ කරනට 5 star ඉහළවල් වල ඉන්න තියෙනවා. අකුසල කරමු නැත්තම් පණේ තන දපටි තන හොයා කකා ඇවිදින මොහොපුවකු ඒ තනකට නොබැඳී ඉන්න පුළුවන්. ඉඟා කකා ඇවිදින මිනිහට කිසි තැනකට වගවීමක් නැහැ. උසේරිචාරීව හැසිරෙනවා. අන්න එක තමයි පින කියන්නේ. ඒ නිසා මේ දැන් අපි මේ ගත කරන මේ ඇදපන් වෛරෝ බරභාගේ වගේ කරත්ති කර ධාන ඉතින් තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා කියන අදින ඇදිල්ලත් මේ අතරමැද මේ මම මෙතන දැන් ඉන්නවා කියන මේ හුදේකලා විවේකයක් වැඩි කර ගැනීමට කරන ප්‍රඥාවට කියන යෝනිසමනිකාරය කියනවා. අර කරදර තියෙනවා මේක කරදර තියෙනවා කියලා අරවා මේ ගැන කතා කරින්න එකට කියනවා අවිද්‍යාව, මෝහය, තකතිරුකම මේ මෝඩ ගතිය කියලා. ඒ නිසා මේ අතරමැද මේ ඕනම ඉරියව්වක Taman ඉරියව්ව ගැන දැන ගැනීම, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම, ඇවිදිනලාදී ඇවිදින බව දැන ගැනීම, හිටගෙනලා හිටගෙන ඉන්න බව දැන ගැනීම, නිදාගෙන නිදාගෙන බව දැන ගැනීම වළක්වන්න බලයක් නැහැ නේ ලෝකේ. ආන්නේ හුදකලා වැඩි කරනවනේ ඒ සාපේක්ෂව බෞද්ධත නැති පාප මිත්‍යංගෙන් ඈත් වීමක් සිද්ධ වෙනවා චිත්ත ප්‍රවෘත්තිය පුළුවන් තරම් පිරිසිදුවට එන්න පටන් ගත්තාම ඒක බෝධිසත්වයට බෝධියට බැඳිච්ච හිතක් බවටපත් වෙනවා. ඒක මම දැන් මේ පාරේ ඉන්නවා කියන විශ්වාසය තමයි බෝධිපක්ඛිය වෙනවයි කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එනකම් බලන්න ඕනේ. එතෙන්ට එනකම් කමටහන් සුද්ධ කරන්න. එතෙන්ට එනකම් වරද. ඊට පස්සෙත් වරද්දනවා. නමුත් ඊට පස්සේ වරද්දන ඔක්කොම දැනගෙන කරන දේවල්. අන්න එතෙන්ට යනකම් ආවීම වෙහෙසයි. ඒ වෙහෙස සාසන ගෞරවයෙන් කරන්ඩ මේ ගාථාවේ කියන පද ඔක්කොම අංග සම්පූර්ණ විස්තරයක් කරගන්න වෙලාව හම්බුනේ. හම්බෙච්ච ටික මම බැලුවේ අපි දන්න ප්‍රදේශය උල් කරලා ප්‍රනීත කරලා එල්ල කරලා තියාගන්න. ඒ අනුව සීළු දෙනාට මේ එල්ලය මේ ධර්ම දේශනාව නිසාමත් තව තව ජීුණු වේවා ප්‍රණීත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සීළු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මෙහෙදී ධර්ම දේශනා කරනකොට පර්ණ චාරිත්‍රයක් තමයි ඒ ඉවර කරලා එහෙමම විනාඩි ස්වල්පයක් ඒ සම්බන්ධව මත ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම සහ පිරිසුදු කර ගැනීම සඳහා වේලාව ගන්නවා. ඉතින් කාටරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් ප්‍රශ්න ප්‍රකාශයක් තියෙනවනම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති භාෂා සජ්ජායනා කරලා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්නයි යන්නේ.